ශබ්ද ධම්ම මූලපරියාය කියන සූත්‍රය පදනම් කරගත දේශනා මාලාවක්. අපි ඒකේ දේශනා හයක් පවත්ලා තිබුණා අද <clears throat> ගමනින් පස්සේ 2011 ජනවාරි මාසේ 5 වෙනිදා ඒ දේශනා මාලාවේ ඊගාව අංකය ඊගාව දේශනාවටයි මේ කාලය ලබාගෙන තියෙන්නේ. අපි හිත ඉස්සරන් තිබුණු ඒ දේශනා පහකින් සරුවච්චන් වහන්සේ විසින් මේ ඉදිරිපත් කරන ලද මේ සංකල්ප කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන වශයෙන් හෝ එනතන රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් හෝ තියෙන මේ <clears throat> සංකල්ප ගණනාවක් කොහොමද පෘථග්ජනෙක් දකින්නේ කොහොමද සේක පුද්ගලෙක් දකින්නේ කොහොම අරියත් ඵලය ලැබූ කෙනෙක් දකින්නේ කොහොමද සරුවචනාංශය දකින්නේ වශයෙන් කියලා හතර ආකාරයට බෙදා හුවා දැක්කේම තමයි මේ පූලපරියාය සූත්‍රයෙන් කෙරෙන්නේ. එයින් මේ පසුගිය වාර පහේ අපි කරේ මේ දන්නා පුරුයද බුලම් ප්‍රමාණයකට ශක්ති ප්‍රමාණයකට ඒ ශේක පුද්ගලයා විසින් කොහොමද මේ සංකල්ප දකින්නේ? පට වියාපෝ තේජෝ වායෝ කියලා රූප දකින්න. ඊගාවට දේව අභිභූ බ්‍රහ්ම වශයෙන් මේ ලෝකේ <clears throat> ditta dhamma sukha විහරණය කරපු යැත්තෝ ඒ ඒ ලෝකවල ඉපදිලා සමාන්තර සැප විඳිනවා රූප ලෝක අරූප ලෝක වශයෙන් ඊගාවට අරූප ලෝක වල <clears throat> සංඥා ස්කන්ධේ සංඥා ස්කන්ධය කියලා කියන්නේ අනේව සංඥා නා සංඥායතනේ එහෙම නැත්නම් අකින්චඤ්ඤායතන කියන ආයතන දකින්න ඊට පස්සේ අවසානයේ ඒකත්තනානත්ත වශයෙන් එකක් සියල්ල වශයෙන් එහෙම නැත්නම් නිවන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස වශයෙන් විඥාන ස්කන්ධේ නැත්නම් ධර්ම ස්කන්ධේට ධම්ම ධම්මානුපස්සන වල වැටෙන කොටස් දකින්න. මේ දකින්න හතර අපි හතර සතිපට්ඨාන ගත්තොත් පෘථග්ජනය කොහොමද දකින්නේ? <coughs> ශේක පුද්ගලයා කොහොමද දකින්නේ? ඒ වගේම රහතන් වහන්සේ, සරුවචන් වහන්සේ ඉතින් මේක හරි විචිත්‍ර දර්ශනයක්. ඒ මොකද අපි මුලින්ම දේශනාවෙත් පටන් ගත්ත විදිහට මේක පෘථග්ජනයට අදාළ මාතෘකාවක්වත් පෘථග්ජනය මෙමෙ හිතන පැත්තක්වත් නෙවෙයි. නමුත් ඒ පෘථග්ජන තැන ඉඳලා මේ ශේක මාර්ගයේ ආර්යත් මාර්ගයේ ගමන් කරමින් ආර්යත් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච සරුවච්චන් වහන්සේ ඒ පෘථග්ජනියා කෙරෙහි අනුකම්පාවේ පෘථග්ජනියා මෙව්වා කරේ දකින ආකාරය ඉතාමත්ම සවිස්තරව විස්තර කරනවා. නමුත් ඒ ඇත්ත කවදාත් ඒ බණ අහන්නෙත් නැහැ, අදාළ වෙන්නෙත් නැහැ, <clears throat> ඇහෙන්නෙත් නැහැ. පෘථග්ජනයා පිළිබඳව ਸਰවචනාංශය මේ කරන විස්තරය පෘථග්ජනයන්ට ඇහෙන්නේ ගිනිය හැකි මට්ටමක නෙවෙයි, නොගිනිය හැකි මට්ටමක. ඒ විත ඒ වුණාට මොකද ਸਰවචනාංශය වැඩිම විස්තරයක් ගැන හරපාන්නේ ඒ පෘථග්ජනයාගේ තියෙන විචිතුරු වැඩ විචිත්‍රත්වයේ කෙරෙහි පඨවි පෘථුවිය කෙරෙහි පෘථග්ජනයා දක්වන ආකාරය මේක මගේ තාත්තගේ අම්මගේ ඉඩක් <coughs> බූදල් එහෙම නැත්නම් බද්දට ගත්තේවා සින්නක් කරගත්තේ වගේ මේ පඨවි ධාතුවත් එක්ක පෘථිවිය මේ පෘථග්ජනයා ආපෝ තේජෝ වායෝ වශයෙන් ඒ කොටස් එක දක්වන ආකාරය. ඉතින් ඇයි මෙහෙම මේ අදාළ නැති කිසි කෙනෙක් අහන්නේ බලන්නේ නැති මේ ගැඹුරු ධර්ම පෘථග්ජනයා ගැන සරුවච්චන් වහන්සේ විස්තර කරන්නේ කියලා බැලුවොත් මේක ඇත්තටම සූත්‍රය යොමු වෙලා තියෙන පෘථග්ජනයාට නෙමෙයි ශේක පුද්ගලයාට වාගේ තමයි පේන්න තියෙන්නේ. මොකද ශේක පුද්ගලයා කියන්නේ මෙවුවා ගැන බය සංකා දැනට මත ඇතිලා සංසාර බයක් ඇති කරගෙන අනේ මං මේ කරන වැඩවල හැටි අනේ මම අනා ගන්න හැටි කියලා මේ බුදුහාමුදුරුව දක්වන ඇහෙන් බලනකොට හික්මීමක් ඇති සීල සමාධි ප්‍රඥා හික්මීමට ගත්ත පුද්ගලයාට පේනවා මේ බුදුරජාන් වහන්සේගේ මහා කරුණාව කියන්නේ මේක තමයි ලෝකයා දැක දැක දන දන මේ අනන ඇනිල්ල එහෙම නැත්නම් මේ දුක් ගා ගන්න හැටි වවා ගන්න හැටි ඒක ලෙවලා දුකටපත් වෙනකොට ඒක අනුන්ට හේතු කරලා අතීතයට හේතු කරලා අනාගතයට හේතු කරලා තමන් පිරිසුදු වෙන්න හදන හැටි මේ සෑම ක්‍රියාවකින්ම ආත්ම දෘෂ්ටිය තණ්හාමාන දිට්ඨි වැඩින හැටි හරිම විචිත්‍රයි. හැබැයි මේ විචිත්‍රතාවය කවදාකවත් හිතන්න නරකයි. ඒ පුතත් දැනට කොනහඬවක්වත් සුතඥය උසුලුවට විසුලුවට ලක් කරන්නවත් නෙවෙයි. මොකද ඒව නොකලත් පු탁ඥයට ඇති වෙන්න දුක් තියෙනවා. ਸਰවඥාන්සට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අර <clears throat> දැනට ශික්ෂාවක් අරගත්ත සීක පුද්ගලයා අතරම සීක කෙනකින් අදහස් කරන්න සෝවාන් මාර්ගයටපත් වෙච්ච කෙනා. නමුත් ශික්ෂාවකටපත් වෙනවා කියන සරලාර්ථයෙන් ගත්තොත් සීක පුද්ගලයාට මේ පු탁ඥයාගේ මේ වැඩ දිහා බලනකොට බුදුන් පෙන්නපු මාර්ගයෙන් ඒ ඇහි තීරණ පණ ගන්නවා මම දැන් මෙතන නෙවෙයි ඉන්නේ. මේකෙන් ඔය 100ට යම් සුළු ප්‍රමාණයක් අපි දැක ගන්න දැන ගන්න උත්සාහ කරත් වැඩි හරියක් බුදුහාමුදුරන්ගේ ඇහෙන් බලනකොට අපිත් ඉන්නේ එතරම් නේද කියලා හරියට හොරෙක් රහස්සුත්තු සේවයකට නිලධාරියෙක් Tamanට ඇහ ගහගෙන ඉන්නවා දැන් මං අහුණා කියලා දැනගත්තා වගේ සංවේග පහළ වෙනවා මේ ලෝකේ මේ ඇහැ විතරක් නෙවෙයි තියෙන්නේ අපිට පේන බුදු හැක් තියෙනවා ධර්ම දිහා ඒ අනිත්‍ය සංඥා දුක්ඛ සංඥා අනත් සංඥා බලනකොට පේන ඇත්ත සමහරක් ඉන්නවා. ඒ ඇත්තන්ට පේනවා මේ කරන වැඩ. ඉතින් ඒ අතින් බලනකොට ඒ පෘථග්ජනයා පිළිබඳ කරන විස්තරේ නිකම්ම නිකම් කුණු බාල්දියට තමයි තක් නෙවෙයි ඒකේ වටිනාකමක් තියෙනවා. නමුත් අපි ඒ ටික ගෙවම් කරලා දැන් අද ඉන්න හත් වෙනි ධර්ම දේශනාවේ දරුවචනාංශේ සීක පුද්ගලයා මේවා දිහා බලන හැටි කතා කරන්නේ. යෝපිසෝ භික්කවේ සෙක්ඛෝ අපත්තමානසෝ මානින මේ <coughs> සීක පුද්ගලෙක් කියන තාම සම්පූර්ණ මනස දියුණු කරගෙන ඉවර නැහැ ඒ පත්‍යීතු උසස් තත්වෙට පත්තර නැහැ තාම අනුත්තර යෝගක්ඛේම පත්තේමානෝ අනුත්තර වූ යෝගක් යෝගක්ඛේම ඒ පුද්ගල ප්‍රාර්ථනා කරමින් ඉන්නවා හැබැයි තාම කාම ලෝක ගත කරන්නේ තාම ඒ <coughs> ඉන්ද්‍රයන්ට අදාළ රූප සද්ද ගන්ධ රස ඇසුරු කරමින් නමුත් හික්මෙමින් ගත කරනවා. අන්නේ පුද්ගලයා ඒ පුද්ගලයාත් පාඨවිතෝ පාඨවෙන් පාඨවිතෝ අභිජානාති කියලා කියනවා. පෘථිවිය පෘථිවියයි විශිෂ්ට ඥාණයෙන් දරගන්න. මේ කියන විශිෂ්ට ඥාණය ප්‍රත්‍යක්ෂ නෙවෙයි. හැබැයි මේ සර්වඥාන්ත පෙන්වන දරන මේ පෘථිවිය කියලා කියන්නේ ලෝක ධර්මතාවයක්. ඒක ඒක ගතිය පවත්තන පාඨවි කියලා කියන්නේ කක්කල කක්කලලත් කක්කලත්තම් පාඨවි ධාතු. ඒ ගොරෝසු ලක්ෂණේ තියෙන්නේ. එහෙම නැත්නම් සියුම් ලක්ෂණය. නැත්නම් සුමුදු ලක්ෂණය නැත්නම් බරගතිය, හැලු ගතිය ආදී ලක්ෂණ. ඉතින් මේක පටවිය මිස ඒ ලක්ෂණ පෙන්නන පෘථුවිය පටවිය වශයෙන් පටවි කියලා අරගෙන ඒක අල්ලවදා ගත්තට මොකද මේ පෘථුවියේ තියෙන පෙරලෙන ගතිය නිසා අල්ලවදා ඉන්න හැම කෙනාටම මේ හැම පෙරලියක්ම තදින් බලපානවා. ඇමරිකාවේ ඇති වෙච්ච ඔය ආර්ථික උද්දමනයත් එක්ක <clears throat> වැඩියෙන්ම ඒ ගෙවල් හදලා ඉඩම් විකුණන මිනිස්සුන්ගේ කොම්පැනි තිබ්බතන දූවිල්ලවත් නැතුව ගලවලා ගියා. <clears throat> මොකද ඒ තරම්ම ඒක මවාපාගෙන ඒකෙන් තමයි හම්බ කරන කෑවේ. නමුත් ඒක ආර්ථික කඩාවැටෙනකොට තරම්ම පෙරලියක් සිද්ධ වුණා මොන්නම ආර්ථික විද්‍යාඥයෙකුටවත් හිතා ගන්න බැරි විදිහට ඇදගෙන වැටුණා. හිතුවේ නෑ ඒගොල්ලෝ හිතුවේ ඒ ඒ දේවා ඉඳන් අරගෙන ගෙවල් ඒ කාලබදු වලට කරලා ඒ ඒ වස්තු වෙන බැංකුවල තැන්පත් කරලා බොහෝ ශක්ති සම්පන්න ආර්ථිකයක් තමයි ගොඩනගාගෙන හිටියේ. පුදුම සෙල්ලම් ටිකක් යන්නේ ඔය ලංකාවේ ඉඳලා බලන්න අමාරුයි පිටරටක ඒ ගොඩනැගිලි කර්මාන්තේ වවාගෙන කන හැකෑම. ඉතින් තරම් බොහොම දාක්ෂව කඩන්න වෙනවා. පටවියත් ඔච්චර තමයි. ආපෝ ධාතුවත් ඔච්චරම තමයි. ගම් වතුර වතුර නැති තත්ත්ව පුදුම විදියට බලපෑම් ඇති වෙනවා. නමුත් මේ ආපෝ ධාතුවේ තියෙන වැගිරෙන ගතිය නැත්නම් ආබන්ධන ගතිය ඕක ඕකම තමයි. ගලන ගම් වතුරෙත් ආපෝ ධාතුවක තමයි තියෙන කාන්තාරේ වතුර නැති ගතියක් තියෙන්නේ. ඔය ආපෝ ගතිය තමයි. ඒක නෑ පුද්ගල ભેදයක්. ඒක සදාතනික ධර්මයක් කාලයට අහු වෙන්නේ නැති එකක්. වායෝ ධාතුවත් ඒ වගේ. පාඨවි ධාතුවත් ඒ වගේ. මෙන්න මේක පිළිබඳව මේ කියන සේක පුද්ගලයා අසා වැළූ දැනුම තියෙනවා. අසු විරු ඥානෙ තියෙනවා. එහෙම නැත්නම් ආහ පුරුද්ද තියෙනවා. දැක පුරුද්ද තියෙනවා. කළ පුරුද්ද තියෙනවා. මේ පටවියාපෝ තේජෝ කියනවා පෙරලෙන සුළුයි කියලා. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයා පටවිය පටවින් මාමඤ්ඤී මේ පෘථුවිය මගේයි හැංගීම ගන්නෙ නැති වෙන්න උත්සාහ කරනවා. යහම වැත්තෙම උත්සාහ කරනවා මිනිස්සුත් ඇවිල්ලා ආණ්ඩුවත් ඇවිල්ලා මේක මෙහෙමයි මේක මෙහෙම තියෙන්න ඕනේ මේව ඉඩම් ඔප්පු තියෙන්න ඕනේ මයින් බැඳගෙන තියෙන්න ඕනේ මේව ලකුණු වෙලා තියෙන්න ඕනේ නැත්නම් ඔප්පු වෙලා දුන්නේ නැත්නම් හරියන්නේ නැහැ කියලා নানা ප්‍රක්‍රමයට වැඩ කරන නමුත් ඒ පුද්ගලයා දන්න මේවා සේරම පාඨවි ධාතුවේ තියෙන වෙනස් වෙන ගතිය මේක ඇල්ලුවොත් පෙරලෙන දෙයක් ඇතුළේ නොපෙරළී ඉන්න බැරි නිසා සැලෙනවා කියලා පෘථිවිය මාඤ්ඤණා කරන්නේ නැහැ පාඨවින් මාමඤ්ඤේ පාඨවියා මාමඤ්ඤේ පෘථුවියෙන් මට නම්බුවක් වෙනවායි මගෙන් පෘථුවියට නම්බුවක් වෙනවායි කියලා එහෙම හිතන්නේත් නැහැ. පටවිතෝ පෘථුවිය කෙරෙහි මගේ නම්බුව පිටලා තියෙන මට උඟක් ඉඳන් තියෙන කෙනෙක් කියලා. එනත් දැන් මං කෙරෙහි මගේ ඉඳන් අයිති මට අයිති වෙච්ච ඉඳන් වාසනාවන්තයි කියලා එහෙම ගන්නෙත් නැහැ. පටවින් මේටි මාමඤ්ඤති මේක මගේ කියාගන්නෙත් නැහැ. ඒක සංගලෙන් අපි කියන්නේ මේ පොළොව වශයෙන් ගත්ත පටවිය හෝ භාවනා කරනකොට දැනෙන මේ තද ගතිය මෙලෙක් ගතිය වගේ දේවල් මම කියාගන්නෙත් නැහැ මගේ කියාගන්නෙත් නැහැ මගේ ආත්මය කියාගන්නෙත් නැහැ. ඉතින් මේ විදිහට පටවියාපෝ තේජෝ වායෝ පිළිබඳව යම් කිසි කෙනෙක් ඒ ඒ මතුවෙන මතුවෙන වෙලාව ඒවා දැක්කට <clears throat> ඒවා ඒ ධාතු ධාතු ලක්ෂණ පහල කරාට මේකෙන් හිත නරක කරගන්න හෝ සන්තෝෂ කරගන්න නැතුව ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න උත්සාහ කිරීම තමයි මේ සීක පුද්ගලයා කරන්නේ. 6 සීල ශික්ෂාවෙත් ඕකමයි කරන්නේ සමාධි ශික්ෂාවෙත් ඕකමයි විශේෂයෙන්ම ප්‍රඥාවේදී eh, මේ විපස්සනාවේදී ඒ ශික්ෂණය තමයි කරන්නේ මතුවෙන මතුවෙන මේ පට වියාපෝ තේජෝ වල තියෙන වර්ගන ස්වභාව ලක්ෂණ කියලා පච්චත්ත ලක්ෂණ කියලා කියනවා එහෙම නැත්නම් <clears throat> පෞද්ගලික ලක්ෂණ කියලා කියනවා පෘථිවි තියෙන ගරු ලකුණ බර ගොරෝසු තද ලහු ලකුණ හැල්ලු සුමුදු මෙලෙක් මේ ලකුණු පහළ වෙනකොට ඒක අතේ කටේ නාසයේ දිවේ තමයි පහළ වෙන්නේ. නමුත් මේ ධාතු ස්වභාවයි මේ පහළ වෙන්නේ. එහෙම නැතුව මේ වලන ගැහෙන්නවක්වත් නම්බු කරන්නවත් අවනම්බු කරන්න දෙයක් නෙවෙයි කියලා උත්සාහ කරන එකයි මේ සීක පුද්ගලයා කරන්නේ. ඒ වගේම ආපෝ ධාතුව, වායෝ ධාතුව, කොයි ධාතු ලක්ෂණය ආවත් ඉතින් මේකට කියනවා කායානුපස්සනාව කියලා. මෙන්න මේ කායානුපස්සනාවේ යම් ප්‍රමාණයකට සංහිඳියාවක් සංසිඳියාවක් ඇතිවීම තමයි අපි සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනා වගේ කරන කෙනාට හුස්මේ සංහිඳීමක් එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් බාධා නැතිවීමක් එහෙනම් අපි සාමාන්‍ය කියන වේදනාවක් නැතුණයි කිය. ඕකෙන් කියන්නේ මේ මේ පඨවියාපෝ තේජෝ කියන මේ සංකල්ප 24 පළවෙනි සංකල්පය රූපස්ථා රූප කර්මස්ථානේ සංසිඳියාමක්. ඉතින් මේ සංසිඳී යෑම සීක පුද්ගලයා විසින් අත්දැකිය යුතුයි සාර්ථක නම්. හැබැයි ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ. හම්බුනොත් හොඳයි. නමුත් එහෙම සංසිඳීගෙන යනකොට ඒක සතුටටම බාරගනීද ඒක අවුලක් කරගනීද කියන එක විවුර්ත වෙනම මාතෘකාවක්. හුස්ම සංසිඳීගෙන යනකොට ඒක දිහා බලලා මේක හරි පාර කියලා තේරුම් ගැනීමද නැත්නම් ඒකෙන් කනකාටු වේද සන්තෝෂ වේද කියන එක වෙනම කාරණාවක්. ඒ නිසා ඒක කරන ගමන් මේ සරුවච්චන් වහන්සේෝ සරුවච්ච ශාවකේකෝ දක්ෂේ කල්ලාගෙන කියනවා මෙන්න මෙහෙමයි මට පාඨවිය අවබෝධ කරනකොට සීකේ පුද්ගලයෙක් වශයෙන් වැටෙන්නේ. ඒකට ඒ කියලා දෙන කෙනා කියනවා ඕනම වස්තුවක් විශේෂයි එක දිගට බලනකොට ඒ කෙරෙහි තියෙන ප්‍රේමය, ඒ කෙරෙහි තියෙන ලබැඳියාව, විචිත්‍රත්වය ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු ඒ අඩුවීම තමයි තමාට ගොරෝසු දෙසියුම් වෙනවා වාගේ පේනවා. ඒව නැත්තම් මනාපෙන් බලන හිතු භාවනා එපා වීගෙන යනවා වගේ තේරෙනවා. මට ඒකට නිින්දට වැටෙනවා. එහෙම නැත්තම් අර ගොරෝසු තත්වයේ තියෙන ආශාව නිසා නුපුරුණු මනසට හැටි නිසා හයියෙන් හුස්ම ගන්නට හරිනවා අපි හිතමු යම් කිසි කෙනෙකුට නිසි උපදෙස් ලැබිලා එව නිින්දට වැටෙන්නේ නැතුව ගොරෝසු කරගන්නේ නැතුව ඕන හිමීට ගියයි කියලා එහෙම ගියාට පස්සේ ඒ හුස්මේ කයේ හිතේ හංගින්දියාවක් ඇති වෙනකොට පස්සද්ධියක් පස්සම්බනයක් කියලා මේකට කියන්නේ ඇති වෙනකොට මේක මේ රූප මේ කාම ලෝකේ හිටපු කෙනා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හිටපු කෙනා ඇහැ කන දිවනාසය කියන දේවල් වලින් මේ යන්ත්‍රයේ හසුරාගත් එක්කනා එහෙන් කයින් දිවෙන්නාසයෙන් පරිබාහිරව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයෙන් පරිබාහිරව මේ යන්ත්‍රේ පෙරලා ගන්න නැතුව ගෙනියනවා කියන එක සමබර කරනවා කියන එක බයිසිකල් පදින්න බැරි කෙනෙක් උත්සාහ කරලා කරලා කරලා කරලා කොහොම හරි දෙවන්නේගේ උත්සාහය නැතුව අවශ්‍ය වේගය අරගෙන බයිසිකල් එකේ වැනි වැනි හරි කමන්නේ කෙලින් යන්න හදනවා වගේ වැඩක්. කළ හැක්කක්. මේක අමාරු දෙයක් නෙමෙයි. මෙන්න මෙහෙම කරගෙන කරගෙන යනකොට මේ මනුස්සයාට මොකද වෙන්නේ? තේරෙනවා මේ ඇහෙන් කනෙන් ආසෙන් දිවෙන් කයෙන් සංඥා ලබාගෙන මේ සම්බර කරනවා වගේම සමබර භාවයක් අනි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතුවත් කළ හැකි කියලා. හැබැයි එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා ඒ කරන දේ අත්දකින්න දේ කියන්නේ කොහොමද කියලා. මොකද මේ ඉන්දිය ඥානයකත් එක තමයි භාෂාව වැදිලා තියෙන්නේ. අර ඉන්දිය ඥානෙ නැති තැනට ගියාට පස්සේ ඉතින් කියා ගන්න බැරි තැනකට එනවා. නමුත් බය වෙන්න දෙයක් නැහැ. භාවනා ලෝකේ කඳුනනවා. ඒ නිසා යෝගාවචරයේ අසරණ වෙන එක නෙවෙයි වෙන්නේ නියම කර්මස්ථානාචාරවල හම්බුණා නම් නියම ගුරුවරයා දැක්කනම් අනුකම්පාවෙන් මැච්චෙන් කියනවා කියාවි මේක හොඳයි මේක තමයි මිනිස්සුෙකුට පමණක් මේ ලෝකෙදී විඳිය හැකි සත්තුන්ට තිරිසනුන්ට මිත්‍යාජු කියන විදිහට බැරි දිව්‍යයන් බ්‍රහ්මයන්ට විඳ දෙවියන්ට විඳ ගන්න බැරි මේ ශ්‍රේෂ්ඨ සමතුලිතතාව කියලා රූප කර්මස්ථානේ ගෙවම් කරන්න පුළුවන්. ගෙවම් කරුවාට පස්සේ තමයි වේදනාවක් දකින්න පුළුවන් වෙන්නේ සුඛය ප්‍රීතිය වගේ දේවල්. නමුත් අර ඉස්සලා කියන අත්දකින්නකොටමත් බය සන්ත්‍රාස අසරණ ගති, තනි ගති, පාළු ගති වැටේනවා කියාගන්න බැරි ගති. එහෙම නැත්නම් සමහර වෙලාවට උගා හොඳයි කියලා මත් වෙලා යන ගමනක් තියෙනවා. මේ වගේ වන් කෙරුවට පස්සේ වේදනාව හම් වෙන්නේ. වේදනාව තමයි සාමාන්‍ය ඔය ප්‍රීති සුඛ පස්සද්ද වශයෙන් දක්වන්නේ. ඒවට කියනවා නිරාමිෂ ප්‍රීති කියලා. ඒ නිරාමිෂ ප්‍රීති වලට ලෝකයා බුදුහාමතු පහළ වෙන්නේ ඉස්සලත් කිව්වේ ditta ධම්ම නිබ්බාණය කියලා. මිලෝ වශයෙන්ම ලබන්න පුළුවන් නිවන තමයි ඒ වගේ විවේක ස්ථානට ගිහිලා හිතගත තැම්පත් වෙච්චාම ඇති වෙන සන්ති සුඛය කියලාත් මේකට කියනවා. ඉතින් මේ සන්ති සුඛය, සමාධි සුඛය ඒකත් මා කලබලයි කම්කා මේ මේ කරච්චායි සහිතයි ආරම්භයේදී විතක් ਵਿਚාර සහිතයි. ඉතින් ඊට පස්සේ නැවත නැවතත් තුනී කරමින් තුනී කරමින් තුනී කරමින් සමත ක්‍රමයෙන් නම් 1 2 3 4 වශයෙන් ධ්‍යාන වශයෙන් ගෙනියව. ඒ ධ්‍යාන වශයෙන් යනකොට ඒ ඒ ධ්‍යාන වලදී යම් යම් ආකාර ජීවිතස්ත්‍රයටපත් වුණොත් ධ්‍යාන වලට සම්බන්ධ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබෙනවා. ඉතින් මේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ ධ්‍යාන දක්වලා තියෙන්නේ සුභකින්නක ආදි වශයෙන් බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতය මහා බ්‍රහ්ම ආදි වශයෙන් මේ මේ මේ බ්‍රහ්ම ලෝක සම්බන්ධ කරලා ඒ රූප ධාන පෙන්ලා තියෙනවා. ඉතින් ඒ වයිද තියෙන ඇත්තම මේ වේදනාස්කන්ධේ රූප පිළිබඳ ප්‍රශ්නයක් නෑ රූප ඔක්කොම තමංගේ පාණ්‍යර්ථ තියෙන්නේ වේදනාස්කන්ධේ තියෙනවා. ඉතින් මේ වේදනාස්කන්ධේ පිළිබඳ වුණා සීක පුද්ගලට ලොකු හික්මීමක් කරන්න වෙනවා. මේවා බැලූ බැල්මට නම් බොහෝම ප්‍රිය එළවන සන්ති සුඛයක් ගෙන දෙන නිරාමිෂ සුඛයක්. නමුත් මේ සුඛයට යනකොට තියෙන ලබන්ති ආවේකෙන් ගැලවෙනකොට නෑ. වෙන විදිහට කියනවා නම් මේ සන්ති සුඛයත් පෙරලෙන සුළුයි. ඉතින් එතකොට මේ සම්ති සුඛේ මම සමා සීලෙන් සමාධිය ලබා ගත්ත දෙයක්. ඒ නිසා මේක ශ්‍රේෂ්ඨයි, මේක නොපෙරළිය යුතුයි, මේක මමයි, මේක මගේ, මේක මගේ ආත්මය කියලා ගත්තොත් ඒ පුද්ගලයාට අර රූප ලෝකේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් දකින දේවල් අල්ලා ගත්ත කෙනෙකුට යම් කරදරයක් වෙනවාද? එයා සමාන කරදරයකටපත් වෙනවා. මොකද ඒ පුදුරට හිතා ගන්න බැරි වෙනවා මෙච්චර සීලයක ඉඳලා මෙච්චර අමාරු ලබාගත් ධානයත් මට පිටුපෑවා නේද පෙරළුණා නේද කියලා. ඉතින් නැවත නැවතත් ප්‍රයත්න කරමින් ඒ ඒ සමාධිය ඒ ditta ධම්ම සුඛය එහෙම නැත්නම් ditta ධම්ම නිබ්බාණය කියන දේ ලබන්න උත්සාහ කරනවා. නමුත් ඒිනුත් රූප ලෝකේ තරම් නැතුණාට නැකාම ලෝකේ තරම් නැතුණාට මේ ලෝකෙත් සෑහෙන වදයක් කරදරයක් වෙනවා. ඒකත් දුක්ඛ සත්‍යයටමයි වැටෙන්නේ. ඊට පස්සේ සංඥා වලට යනවා. අකින් සංඥායතන, නේව සංඥානා සංඥායතන මේ සංඥා ලෝකෙට ගියාට පස්සේ තේරෙනවා මේ දුක පිළිබඳව සංඥාවේ තමයි රූප සංඥා වේදනාව පිළිබඳ සංඥාවල තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරියට අඳුරගත්තා නම් සැපයට කැමති වෙන්නේ නැතුව දුකට කනගාටු වෙන්නේ නැතුව සංඥාව වශී කර ගැනීමෙන් ගොඩ එන්න පුළුවන් කියලා. එතකොට අර කාම ලෝකේ අහුණාට වැඩිය වේදනා ලෝකේ අහුණාට වැඩිය සංඥා ලෝකේදී අහුවිල්ල සියුම් විශේෂයෙන්ම රූප වේදනා පිළිබඳව ගොඩ එන තත්ත්වක නමුත් සංඥාව කියලා කියන්නේ ඒ වාගේම පෙරලෙන සුළු දෙයක්. ඒකාන්ත නිත්‍ය සුඛ සැප දෙන දෙයක් නෙවෙයි. ඒ නිසාට කාම ලෝකේ රූප ලෝකේ පෙරලි කරපෙන්නා පෙරලියට සාරනට වැඩිය සංඥා ලෝකයේදී ඒක පිළිබඳව පශ්චාත්තාවයක් මට සංඥාව පිටපෑවා නේද කියලා හිතුනොත් ඊටාම සිව් සිව් මේ ආත්මනුකම්පාව ඇති වෙනවා. සමහරට සීදීනස ගන්න මට්ටමකට යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සංඥාවේදී තත් භයානක තැනකට එනවා මම rahatුණයි කියලා හිතෙනවා. ඒක පොතක මම කියවලා තියෙනවා මේ සංඥාව පිළිබඳව රූප ගෙවම් කළා, වේදනා ගෙවම් කළා සංඥාවට ගිහිල්ලා සංඥාව යම් ප්‍රමාණයකට පරිචයකටපත් වුණාට පස්සේ වශී කරගත්තට පස්සේ ඒ පුදුරට ඕනෙම දෙයක් කලබල කියන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. අහගෙන ඉන්න කෙනාට මොනම තාලකින්වත් තේරෙන්නේ නැහැ මේකේ වැරද්දක් තියෙන විදිහට. මොකද එයා කතා කරන්නේ සංඥාවෙන් සංඥාවට. අහගෙන ඉන්න මනුස්සයගේ රූප ගෙවම් කරගෙන වේදනා ගෙවම් කරන හරියටම පපුවටම අතගාලා කතා කරා වගේ පපුව අතගාලා කතා කරා වෙනවා. ඉතින් මනුස්සයාට වෙන්නේ මොකද්ද? අන්තිමට ඇත්ත කියන්න පටන් ගන්න අන්තිමට බොරු කියන්නත් පටන් ගන්නවා. බොරුව වුණත් ඒ බුරුමේ පන්සාංශ කියන්නේ මේ එවැනි මිනිස්සෙක් කතා කරනකොට කලුගල් වලින් හදපු පිළිමයක් පවා ඔව් කියලා ඔළුව නමන්න ඉඩ තියෙනවා කියලා. ඒ තරම් කතාවේ දක්ෂ වෙනවා. මෙතන ගලවන්න මේ සංඥාව පිළිබඳ දක්ෂ වෙලා සංස්කාර පිළිබඳ හැඟීමක් ඇති කෙනෙකුට පමණමයි පුළුවන්න්නේ මේ මනුස්සයා කියන්නේ බොරුවක් දැක්කක්ද කියලා හිතාගන්න. ඒ හේතුව මොකද මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ වැත්තක් කියලා. හරි අසරණයි. ඔය කාම ලෝකේ අහුවෙච්ච මනුස්සයා වගේම නෙවෙයි. වේදනා ලෝකේ අහුවෙච්ච මනුස්සයා වගේ නෙමෙයි. ඔය සංඥා ලෝකේ අහුවෙච්ච කට්ටිය. ඒ ගත කරන ජීවිතේ මරණ මොහොතදී තාම තුච්ච තත්වයකටපත් වෙනවා. ඇත්තට මැරෙන්නම ඕනේ නැහැ. මැරෙන්න ඉස්සෙල්ලා මේ තත්වයටපත් වෙනවා. ඒ තරම්ම රඟපෑමකටපත් වෙන නිසා සංඥාස්කන්ධයේදී අර වේදනාස්කන්ධේ නම් දස උපක්ලේශ වශයෙන් පෙන්වනා වගේ බොරුවල් වල වගේක් තියෙනවා. නමුත් මේ සංඥාස්කන්ධයේදී අහුවෙන්නේ බොරුවල එච්චර ලෝකේ කතා කරන භාෂාවක් නෙවෙයි. ඒක කියන්නේ සාමාන්‍ය වංචනික ධර්ම කියලා කියනවා. මේක පිළිබඳව හොඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් දැන් මේ දවස්වල තියෙන හිම්බිසාවට බෙහෙතක් දෙනවනේ කල්ලාතුම ප්‍රතිශක්තිකරණය ඒ ප්‍රතිශක්තිකරණය තියෙන එකම එකම ආගම බුද්ධ ආගම පමණයි. මොකද කිසිම කෙනෙක් මේ ලෝකේ ඉන්නකම් මේ කාම ලෝකේ පිළිබඳව ආධිනව නම් දකින්නවා ඒක සාමාන්‍යයෙන් කර්මේ සහ කර්මඵලය දහන කවුරුත් වගේ ටිකක් දුරට දකින්න ඇත්ත වාසයෙන් කරනවද නැද්ද කියන එක තියා. නමුත් වේදනා ස්කන්ධය නම් අහුවෙලා ඉනවා සෑහෙන ගාණක්. ඒ ඇත්ත ගොඩ ගන්න බැරි ඇත්ත ඉතින් යටින් සංඥාවක් කරන් තියෙනවා මම හරි මගේ පාර හරි අනික් කට්ටිය වැරදි කියලා. ඉතින් ඒ නිසා ඒ අතෝ ඒ Taman දන්න දේ අත්දැක්කයි ප්‍රත්‍යක්ෂයි කියලා කියනවා. ඇත්ත වශයෙන් හිත Taman කෝ ඒ අතෝ කියන්නේ නමුත් වංචනික ධර්මයක් වැඩ කරන්නේ. ඒ නිසා මේ සංඥාවල තියෙන නිව සංඥානා සංඥා ආයතන ආකින් සංඥා ආයතන වගේ තැන් වලට ගිය කෙනෙක් ගලවන්න බැරි බව කොච්චර අමාරුද කියන එක සරුවචනාංශයේ සිද්ධාත තාපස වැවිදින කාලේ හම්බෙච්ච ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර දෙන්නගෙන් පේනවා ඒ දෙන්න හිටියේ මේ ධ්‍යාන දෙකේ. ඒ ධ්‍යාන දෙකට මේ සිද්ධාත තාපසයා ගිහිල්ලා භාවනා කරලා එළියට හඳා හදනකොට ඒ ගුරුන්නාංශ කියලා තිනවා ඔබ තරම් දක්ෂ ගෝලෙක් මට හම්බෙලා නැහැ. ඒ නිසා මම කැමැති මේකෙම ශිෂ්‍ය ගුරු තත්ත්වයක් දෙන්න මෛත්‍රක ඉඳගෙන මේ පිරිස හසුරුවමු. එක පළවෙනි කරන දේශපනාක් හිටියා හුව 125ක් වයදාගෙන මට 125ක් දෙන්න අපි දෙන්නම දක්සමු මොකද මටත් වැඩි ඉක්මනට මේක අල්ලගත්තා ඊට පස්සේ වැඳලා කිව්වා මේක නෙමෙයි මං හොයන තැන මට මේ ශිෂ්‍ය පිටසත් එපා මේ නම්බුවත් එපා ඉතින් අර ගුරුවරයා හොඳටම බනින්න ඇති කල්කන්‍යයි කිය ඊට පස්සේ ආලාර කාලමගේ උද්දකාරාම පුත්‍රයාට ගියා ආකින්චඤ්ඤානේ නේව සංඥානා සංඥාත් ලැබල බොහෝම ඉක්මනට අල්ලගත්තා මොකද ඇත්තටම එතකොට හතට ගිය එක නාටට යන එක ලේසියිනේ එයත් කිව්ව 500ක් සෙනග ඉන්නවා දෙකට බෙදාගෙන අපි කරමු කියලා නමුත් මම කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂීව යනවායි කියලා එළියට බැස්සා එතකොට අර මං චානලේ දැයි මිනියෝ මේක සත්‍ය නෙවෙයිද කියලා බොයි සත්‍යක් හොයන්න යන්න හදන මේක බලපන් කිසිම සංඥාවක් නැහැ ඔය කාම ලෝක ගැන හිතන හිතන්ටවත් දෙයක් නෑ. වේදනාව ගැන මොකක්වත් නෑ. සංඥාවක් නෑ කියලා. මොකක් හරි මොකද්ද යටි බහගත්ත පාරමිතා ශක්තියක් තියුණා මේක සත්‍ය නෙවෙයි කියන්නේ. හැබැයි කියන්න පුළුවන්කම තිබුණේ නෑ. මොකක්ද කියන්න පුළුවන්කම තිබුණේ නෑ කියන්නේ ඒ උද්දකාරාම පුත්‍රට ඒත්තු ගන්නන්න බැරි වුණා මං යන්නේ ඇයි කියලා. ඔව් ගියා. ඒ වුණත් නිවන් දැකලා පස්සේ ඉස්සල්ලාම කල්පනා කරලා බැලුවේ බණක් කියනවනම් කාටද මේක දිරවන්නේ කියලා මේ දෙන්න තමයි මතක් වුනේ. ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර නමුත් ඒ දෙන්න ඒ ආලාර කාලාම දවස් 7කට කලින් මැරිලා උද්දකාරාම පුත්‍ර දවසට කලින් මැරිලා ආයේ කල්ප කෝටි ගානකට කොච්චර බුදුරු පහරණක් දඟ ගන්න පුළුවන් ලෝකයක නෙවෙයි කියලා ප්‍රතිනේ අසඤ්ඤ සත්‍ය. කොට ගන්න බෑ. ඊළඟ මේ සංඥා මට්ටමට ගියාම දක්ෂතා සේරම එළි වෙන්න පටන් ගන්නවා. ඕන ගබ්බණක් ගලපලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට තේරෙන කතා කරන්න පුළුවන් ඕන කෙනෙක් කියන්න හදන දේ අහගෙන ඉන්නකොට හොඳට තේරෙනවා ඒක නිසා උගෝදෙනෙක් හිතනවා නිවන් දැක්කා වාගේ කියලා. මොකද අද ලෝකය තොරතුරු තාක්ෂණයක් තියෙන ලෝකයක්. අද අපි ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ. ඔය ගොල්ලෝ ඩබල් ඩිග්‍රීස් ගැහුවත් කම්පියුටර්ස් වලට මේ සංඥා ස්කන්ධය පිළිබඳව භාවනා කරන එක නයි තැන්ට කවදාකවත් යන්න බෑ. හිතා ගන්නවත් බෑ. මේ මිනිස්සු නිකන් අසුචිත් එක සෙල්ලම් ගන්න පොඩි දරුවෝ වගේ තමයි පේන්නේ. බුදුහාමුදුරෝ සංඥා ස්කන්ධය පිළිබඳව කියලා තියෙන ක්‍රමයේ හැටියට බලනකොට ওই නේව සංඥා නා සංඥායතන අවස්ථාවේදී වැඩ කරන හැටි දැනගන්න කණ්ඩම ඕනේ. භාවනා කරනකොට අනන්තයේ අවස්ථාවල් එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ කලහ විවාද සූත්‍රයේ සරුවචනාංශේ සඳහන් කරලා තියෙනවා ආනන්ද සාංශික ප්‍රශ්නයකට ඔයිට කලිමුත් තැනක සඳහන් කරලා තියෙනවා නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඤී න විභූති සංඤී ඒවන් සමේතස්ස සමේති විභූති රූපං සංඥානි දානානි පపంచ සංකා කියලා ඒක අපිට තේරෙන භාෂාවට දානවා බොහොම අමාරුයි. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන භාෂාව නම් අර්ථ නම් අපිට ගන්න බෑ කියලා හිතාගමුකෝ. නමුත් මේ වචන අර්ථ ගත්තොත් මේ ලෝකේ භාවනා කරනකොට තැනකට එනවා මිනිස්සයා අපි කිය ආනපානි කරගෙන යනවා කිය ආනපානි නොදැනෙන තැන යනවා ඒක ඉස්සලාම පට ව්‍යාපෝ තේජෝ වල සංසිඳීමක් කියලා ගත හැකියි ඊට පස්සේ ආනපානි තිබුණා කියලා කම්පන චංචල වෙන සතුටු වෙන කනගාටු වෙන තත්ත්ව ගෙවම් කරගෙන උන්නෝහේ කමක් තමයි සත්‍ය සමාධිය තියෙනවනේ කියලා යනවනම් අපිට කියකි වේදනාව පිළිබඳ සැලෙන්නෙත් නැහැ ආනපානි නැහැ කියලා ප්‍රීති සුඛ පහළුණත් කමක් නැහැ ආනපනේ නැහැ කියලා බය සංකප්ප පහරුණත් ආවේග කමක් නැහැ. ගිවන් කරන ගියාට පස්සේ හම්බ වෙනවා නසඤ්ඤ සංඤී. මේ ලෝකයේ තියෙන සංඥාවෙන් සංඥා නැති තත්යකට යනවා. න විසඤ්ඤ සංඥා හැබැයි විසඤ්ඤ වෙලත් නැහැ. කියන්නේ ක්ලාන්ත වෙලා සිනති වෙලත් නැහැ. න විභූත සංඥා මට සංඥාවක් නැහැ කියලා කියන්න බෑ. يعني කියන්න බෑ මම මේ මේ වෙලාවේ මම නොදැනී ඉන්නවා. හොඳ සතිය තියෙන සමාධිය තියෙනවා. නසඤ්ඤ සංඥී නෝපි විසඤ්ඤී න විසඤ්ඤ සංඥී. න විභූත සංඤේ මම නැවතත් කියනවා න සංඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ අසඤ්ඤ தත්තට ගිහිල්ලක් නැහැ ඒ කියන්නේ හතරවෙනි ධානය අටවෙනි ධානය කියලා ගියෙකුත් නෑ මේ කෙලින්ම නිකම්ම නිකම් මේ තක්මන් කොල්ලයිට වාඩි වෙච්ච මනුස්සයා. එහෙම අරූප ධානය කර ගිහිල්ලක් නෑ. නේ විභූත සංඤ්ඤ සංඥාවක් නැත්තක් නෙවෙයි. මෙන්න මෙතෙන් ගියාට පස්සේ තමයි එවං සමේතස්ස මෙන්න මේ විදිහට සමතේටපත් වෙච්ච එකනාගේ විභූති රූපං ඒ පුද්ගලයාට ඇහ කන දිවනාසය කය කියන එකෙන් සම්පූර්ණ විනිර්මුක්ත වෙනවා ඇහැට පේන රූප කණ්ඩ සපෙන රද්ද ගන්ධ රස පහස කියන වෙයි ඒක සම්පූර්ණ අමතර ලෝකයක් බාටපත් වෙනවා Taman ඉන්න එකට ඒවා කිසි බලපෑමක් නැහැ රුප්පන ගති නැහැ ඒක කුප්පන ගති නැහැ ඒක ඉද්දවන ගති නැහැ ඒකේ ඝටන ගති නැහැ ඒකේ තවන ගති නැහැ ඒ නිසා හරියට දැනෙන්නේ සමාල්ලාවට වීදුරු ග්ලෝවක් ඇතුලේ තමයි හොඳටම අරස වෙලා ඉන්නවා ඝන වීදුරු ගෝලෝවක්. ඒ ග්ලෝව පිටිපස්සේ මුළු ලෝකෙම දැඟලිලි තියෙන වැඩක් නැහැ. මට කිසිසේත්ම අදාළ නැහැ. අම්මා මලා පුතා දරුවා මැරුණා, වස්තුව විනාශ වුණා. මොනවා කිව්වත් පේනවා මේක උහුදු සංඥාවක් විතරයි. ගියාත්මේ ওই අම්මලා තාත්තලා මොකක්වත් නැහැ. උන්දලා මේ වෙලාවේ මැරුණාට ගණන් ගන්නෙත් නැහැ. දැන් මේකෙන් ගිහලා කොහේ හරි බලුකුණක බලු බොක්කක හරි ඉපදිලා ගියාම ඒතර හම් වෙන දේවල් බලු වෙට්ටක් තකපුවාම දඟලනවා මිසක් මේ තියෙන සැප සම්පත් හොයන්නෙත් නැහැ. විතර කවුරු හරි අසුචි පහ කරනකම් බලා ඉනවා. ඒක කන්න. බොහොම රසයි කියලා හිතා. කබරෙක් කියලා ඉපදුනොත් මලකුණු පිටපස්සේ යනවා. ඒතකොට මේ තියෙන සංඥා නෙමෙයි ඔක්කොම නිකන් පොඩි පැයකමාරක සෙල්ලමක් විතරයි කියලා. ඒ ඒ தත්ත්වෙට ගියාම මේ රූපයාගේ එහෙම නැත්නම් අපි කියන මේ කාම ලෝකය කියලා කියන්නේ නැතු බැරි දෙයක් අවශ්‍යයි. මූලික අවශ්‍ය වුණා මේ ඕ නටන දෙයක් නැහැ කියලා. ඒ ඒවන් සමේතස්ස විභූති රූපං. ඒ පුද්ගලට මේ රූපයේ විභූෂණ ගතිය විචිත්‍රත්වය නිකම්ම නිකන් දියලා යන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට වර්ණවත් රිදිකාලක් මල් හිත චීත්‍යයක් විරංජන කුරු දැම්මා වාගේ විරංජන වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ උනත් මේ සංඥාට අහුවෙන්න ඉඩ තියෙනවා. මේක මම කියාගන්න රූප කාම ලෝකේ මම ලියාගන්නට වැඩිය රූප වේදනා ලෝකේ මම කියනට මේක මම කියාගන්න පෙළමෙන්ට ඉඩ තියෙනවා ඒ නිසා සර්වඥයන්ස දාගන්න මෙතනත් ශික්ෂාවක් ඇති කරන්න ඕනේ මේ ධර්මතා පෙළ ගැසීම නිසා ඇතිවෙච්ච මේ සංඥාවවත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි හරි අමාරුයි අමාරු මොකද අපි මුළු ලෝකෙම ගෙනාවේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක දිගේ මේ තොරතුරු තාක්ෂණය දිගේ. දැන් මේ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ තන්නේ කර මායාවක් බව, මවාපෑමක් බව, මුසාවක් බව තේරුම් ගත්තට පස්සේ මෙතන ඉන්න කන්නම් හොඳයි ඇස් දෙක ඇරපු ගමන් තොරතුරු රාශි වශයෙන් කදම්බ වශයෙන් එන්න පටන් ගන්නවා. කාණ්ඩ සද්ද එනකොටමත් එක්කම එන්න පටන් ගන්න නිසා ඒ පුද්ගලයාට හිතෙනවා මේ තොරතුරු වලින් පීඩා වෙන ලෝකෙට වැඩිය මේ මේ සංඥාවල තියෙන මේ සංහිඳියාව මම මාගේ කියාගෙන ඉන්න. ඒක නිසා මේකෙදී මේ සරුවචන වහන්සේ සඳහන් කර තිනවා අකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන වගේ සංඥා හා සම්බන්ධ මේ අරූප ලෝක ගත්තත් මේක මම මාගේ කියා ගන්න දඟලන්න යන්න එපා. දැඟලුවොත් අච්චර ලස්සනට ගෙවම් කරගෙන ආපු අර කාම ලෝකේ, ඒ වගේම රූප ලෝකේ ගෙවම් කරපු කෙනෙකුට තරම් නොවේ. ගැටේක අහුවෙනවා. ඊට පස්සේ තමයි මේ පුදුරට මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව මේ යන දේ යන්න ඇරලා බලන් ඉන්න බැරුව මේ ඇඟිලි ගහන්න ගිහිල්ලා අහ කියන්නයි ඔඩොක්කුවේ දාගෙන කනවා කනවා කියන එකට දෙවන්නේක් සම්බන්ධ නැහැ කියන එක තේරෙන්නේ. අපි උත්සාහ කරනවා මේක මේ ටීම් වර්ක් එකක් යන්නේ එනතම් ග්ලෝබල් විලේජ් එක අපි ඉන්නේ ඒක නිසා ඔක්කොම සම්බන්ධයි කියලා. නමුත් මෙතෙන් ගියාට පස්සේ පේනවා තන්නේ ක්‍රම මේ අනාගන්න එක සංස්කරණය කරන එක තමන්ගෙම තන්නේ ක්‍රම සක්කාය දිට්ඨියෙන් තමයි පහළ වෙන්නේ. තන්නේ ක්‍රම මාන්නෙමයි පහළ වෙන්නේ. තන්නේ කර දෘෂ්ටි කිනකමයි පහළ වෙන්නේ. ඉතින් ඒ තණ්හා මාන දෙච්ච නැති කෙනාට නොකරනවාමත් නෙවෙයි උපන්නාට මේ ලොව වැනෙනවා විනා කිසිම දෙයක් කරපෙන්නීමේ ආසාවක් නැහැ. දන්නවා කරලා පෙන්නලා හරිය ගියොත් වරදිනවා. ඒක නිසා නිකම්ම ගිහිලා වරදිලා නිකම් බේරෙන එක ලොකු දෙයක්. නිකම්ම ගියාට වරදින්නෙත් නෑ අන්න ඒකයි අප්සෙට් එක වෙන්නේ. නිකන් ගියාම හරියනවා. එතකොටත් හිතනවා මේ අභිඥාවල මේව කරනවා. එනතන් දෙයියෝ ඇවිල්ලා මේවා කරනවා කියලා ඉතින් ගෙනල්ලා උටුණු පලන් ගන්න පටන් ගන්නවා. නැත්නම් මේ මනුස්සයා දැනගන්න ඕනේ මේ සංස්කාර කිරීමනොත් මට ඕන නම් වැඩ පෙන්වන්න පුළුවන් නොකර සිටීමෙන් ඊටත් වැඩි වැඩ පෙන්වන්න පුළුවන් කියලා. නමුත් මේවා සංස්කාර මේ තවත් උගුලක්. අර කලින් කියපු උගුල වලට වැඩිය බොහොම අමාරු උගුලක්. අන්න ඒකෙන් බැලවීමට නම් අන්ධෙක් වාගේ දැකදක ඇස්සත්ති මිනිසෙක් අන්ධෙක් වාගේ දැකදක ඔහි කරබර බම්මගෙන ඉඳගෙන ගන්නවා. කනට දේවල් ඇහුණට බීරෙක් වාගේ මොකද මිනිහ ඔබට ඇහෙන්නේ නැති ඇහුණා තමයි ඔව් මොකද කියලා අහනවා ඒකට පේන්නේ මනුස්සයෙක් කියලා තොල්ලෙක් වගේ වැඩේ කරන්න හොඳටම තියෙනවා කොන්දේ පණක් තියෙනවා ඔහේ බලා ඉන්නවා කොන්ද පණ නැති මනුස්සයෙක් වගේ ඥාණයේ තියෙන හොඳටම මේක ගිහිල්ලා මෙයා මේ අනා ගන්නවා කියලා කරවන බලන් ඉන්නවා මොකක්වත් තේරෙන තේජයට අනාගත්තනම් කාපා මම දැක්කත් නැදත් ඕක කොහොම තමයි. ඒ වගේම හිතේ විඥානය හොඳටම තේරෙනවා මම කවදාකවත් සංසාරේ මේ වගේ අතේ පොල් තෙල් ගාගෙන කොස් කපලා නැහැ. රබර් ග්ලව් එකක් දාගෙන ඉලෙක්ට්‍රිසිටි වැඩ කරලා නැහැ. දැන් මට වැඩ කරන්න පුළුවන් වදින්නේ නැහැ. නමුත් ඒ රබර් ග්ලව් එකක් දාගෙන ඉලෙක්ට්‍රිසිටි වැඩ නොකර ඉන්නත් පුළුවන්. පොල් තෙල් අතේ ගාගෙන කොස් නොකපා ඉන්නත් පුළුවන්. ඉතින් කිසිම කෙනෙකුට ලෝකේ තේරෙන්නේ මේ තරම් දක්ෂකම් සුදුසුකම් තියේදී එනිසා යමක් නොකර සිටීමට ගන්න ප්‍රයත්නය බුදු කෙනෙකුට විතරයි තේරෙන්නේ. ඒ නිසා අපි ලොකු සාහිත්‍ය ස්මාරකය ළඟට ගිහිල්ලා කියවන්න ඒකේ කියලා තියෙනවා මේ ත්‍රිවිධ රාසනය වැඩිවීමට ත්‍රිවිධ ශික්ෂා වැඩි යෝගාවචරයේ කුලස්සබු කන්දක කයක අලු ටික මේ කියන බව මහා පොළව දනිවා කියලා. මහා පොළවට අර කාටවත් එක තේරෙන හිට පිට ඇති හැම කෙනාම මනින එකමයි කරන්නේ. එනිසායි සංස්කාර පිළිබඳව ගැළවිලා කටයුතු කරන හදන මනුස්සයාට මහා පොළවේ සරණ තමයි හිට පිට නැති නිසා අනිත් ඔක්කොමලා ඒ පුද්ගලයා කෙරෙමු සංසාර උපදවා ගන්නවා. අනිත් කෙරුවනම් හොඳයි නොකරුවනම් හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා. ඒක පිළිබඳව වග කියන්න යනවා කියන එක සීක පුද්ගලයාට කියන බරපතල දෙයක් හුඟ දෙනෙක් හිතනවා මේ කාලේව කරන්න බෑ ඒක බුදුහාමුදුරු ඉන්න කාලේ සරත්නුර විතරක් කළ හැකක් කියලා. උක්කල හැකි බවයි සරුවච්චංශ මේ මුල ධම්ම පරියාය සූත්‍රය සඳහන් කරන්නේ. ඊට පස්සේ විඥානයේ වශයෙන් මේ නාම මේ රූප මේ රූප වේදනා සංඥා සංකාර මේ ඇහ කන දිවනාශය මේ ආස්වාස මේ ප්‍රස්වාස කියලා වෙන්කොට දැනගන්නා ඥාණයට තමයි අපි විඥානීය කියලා කියන්නේ. අන්නේ විඥානේ සියල්ල වෙන්කොට දැනගත්තා මේ වගේ දෙන පොදු ලක්ෂණය බැලීමට උපේක්ෂා වෙනවා මිස ওই දකින් දකින් දේවල් නිසා gadu ගැනින්න යන්නේ. ගැහෙන්න යන්නේ. ඇඟට ගන්නේ නැහැ. අනේ එතකොට ඒ විඥානය පිළිබඳ ශික්ෂණයක් තියෙනවා. බැලූ බැල්මට පේන්නේ දේවල් වල විෂමතා. පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ තමයි. දිහාම බලන්නේ හිටියොත් ඒකේ පොදු ලක්ෂණ පේනවා. සියල්ලටම පොදු ලක්ෂණ තමයි පෙරෙන ගතිය. විපරිණාමයටපත් වෙන ගතිය. අනිශ්චිත භාවයේ ඉතින් මේ අනිශ්චිත භාවයක් යම් තැනක තියෙනවා නම් ඒ දේ අල්ලාගත්ත මනුස්සයර දුකයි. අනිශ්චිත භාවය අනිශ්චිත භාව ගැන දන්නවනම් ඒ මනුස්සයර ඒ තරම් සපක් මුළු ලෝකෙම නැහැ. මොකද ඒ මනුස්සයා ඊට පස්සේ මේ දේවල් පිළිබඳව ආයෙ ප්‍රාර්ථනා තියන්නේ නැහැ. ආයෙ සැලසුම් කරන්න යන්නේ නැහැ. ඒවා පිළිබඳ නිබ්බිදා පහල කරගන්නවා මේක ලෝකයට පෙන්නේ හිත් පිට නැති වැඩක්, කැක්කමක් නැති වැඩක්, පපුවක් නැති වැඩක් කියලා. නිසා විඥාණයෙන් මේවා දේරු හොඳට කැඳේ ගල බේර වගේ තේරුණාට ඒවා පිළිබඳව ක්‍රියාත්මක නොවන නිසා මේ විඥාණය පිළිබඳ හොඳට පුහුණු වෙනවනසගේ පිස්සගේ කිසි වෙනසක් නැහැ. පිස්සටත් මේ ගින්දර දැකලා අද දාන්න පුළුවන්. ඒකට මේකට පුහුණු කරන මනුස්සයාටත් ඉතින් කවුරු හරි කියනවා අත දානවා තමයි. එයා දන්නවා පිච්චෙනවයි කියලා. ඒත් බලනවා හොඳයි මේක බලමු එහෙනම් කරලා බලමු කියලා මිසක්කා. ඒක නිසා මේ ඒ මේ නිසා වෙන්නේ තමයි තමයි භාවනා මධ්‍යස්ථාන පිස්සු ඉන්නේ. ඒ දෙක බොහොම සම්බන්ධයි පිස්සුයි භාවනා මධ්‍යස්ථානයි පුදුම සම්බන්ධයක් තියෙන යන යන තැන එක්කෙනෙක් දෙන්නේ කර ඉන්නවා. ඉතින් ඒ දෙකේ බලනකොට පේන තියෙන්නේ මේ ලෝකයේ පවතින தত্ত্ব දෙකක් මේ. ඒක විඥානේ සම්පූර්ණම අවුල්ලා මේ අසුචි මේ රත්තරන් මේ ගින්දර මේ වතුර කියලා තේරෙන්නේ නැති තරමටම කෙලතුළු මිනිස්සයත් ඔය විඥානය පිළිබඳ හොඳට පුහුණු කරන්නේ. සීක පුද්ගලයාගේ පුදුමාකාර යම් යම් සමානතා පේන්න තියෙනවා. මේ නිසා ලෝකයා බොහෝම නම්බුකාර විදිහට භාවනා කරන අයට භාවනා පිස්සයි කියලා කියනවා. හරි වටිනවා මේ කතාව. කරනවා කියලා කියන්නේ ඒක ලොකු මේ දාර්ශනික සම්බන්ධකමක් තියෙනවා. ආවට ගියට කරන එක නෙවෙයි. ඒකෙ තියෙන ගිය මනුස්සයර තේනවා Taman කොච්චර පිස්සෙද්ද කියලා. මොකද මේ ලෝකයා කරන නටන පදවලට නටන්නේ ඕන නටන නැත්තනිකයි. මේකේ අර විඤ්ඤායේ විමුක්ති ස්වභාව විමුක්තියක් ලැබෙන හැටි ලෝකෙ මොන්න සැලසුම් හැදුවත් මොන න්‍යායපත්‍ය හැදුවත් ඒකට තමයි එකඟ වුණත් ඒ දැනගන්න එකඟන වෙලාවෙ නෙවෙයි දැන් දැන් වෙනස් වෙලාවක් දැන් Tamanට ඕන විදිහට කරනවා මොකද දේවල් එහෙම වෙනස් වෙන සුළුයි ඉතින් මේ මේක අපි මේ කියාගෙන ආපු මේ මෙච්චර වෙලා කියාගෙන ආපු දේවල් මේ අර පහුගිය දේශනා නිසා අපි යම් ප්‍රමාණයක් තේරුම් ගත්තට බොහොම අමාරුයි මේ දැන් අපි මේ කතා කරන දේ ලෝකෙට කියන ගියොත් එහෙම ඉතින් ඔය කිසිම දේශපාලනච්චෙක් ආර්ථික විශේෂඥෙක් මේවා පිළිගන්න එකක් නැහැ මොකද මේගොල්ලෝ අනිත් පැත්තට ලෝකේ රවට්ටලා ඉවරයි දැන් හැබැයි Tamanda පුද්ගලිකව ගන්න පුළුවන් මුදලාට අපිට රවට්ටන්නත් පුළුවන් ඒ වගේම අපිට ඕන අපි නැහිතපු හැබැයි නිවහන්න කියලා අපිට නිරවටි ඉන්නත් පුළුවන් අනේ හැබැයි වන්ට යන නිර්වටින දැන තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ ඒක තමයි බුදුහාමුදුරු මේ කතා කරන්නේ. ඉතින් ඔයාලා අපි පල්ලෑ මේ දවස්වල සාකච්ඡා කරන අපේ කජ්ජනීය සූත්‍රය. ඒකෙදි ලස්සන සරුවචනංශේ මේ මම මෙතෙක් කියලා කියාපු ඒවා මේ ගොනු කරන වඳින්න වටින බුදුහාමුදුරන් මේ මේ පොඩි පොඩි පද ස්වරූපකින් ස්වල්පකින් කියන හැටි ඉතින් මම කියනවා ඒක බුදුහාමසගේ කියවමනේ සාර්වඥතා ගුණයක් තියෙනවා වගේම අසන්නගේ දක්ෂකමක් තියෙනවා නේද තේරෙන්නේ මේ සුළු වචන ප්‍රමාණයකින් ඒකෙදී සරුවචන සඳහන් කරනවා ආංකෝ රූපේ මේ දැන් මිනිස්සේ මේ වර්තමාන තමන්ගේ කය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය අරගත්තාම ඒ පුද්ගලයාට පේන්නේ අසුතත් පුතඥයට මේ රූප වැඩි වෙන්න වැඩි වෙන්න සැපයි කියලා දැකම නැති ආකාර දැකම නැති සටහන් දැකම නැති වර්ණ දකින්න දකින්න සැපයි කියලා. මම භාවනා කරන කරන යනකොට තේරෙනවා ආනාපාන සතිය කරන ඉඳදී මොන රූපේ පෙනුනත් ආනාපාන සතිය කැඩෙනවා. ඉතින් හිතලා බැලුවත් පිටින් බැලුවත් කැඩෙනවා. ඒ නිසා ඒක මල වාතයක් මල වාදයක්. හොඳට සතිමත් වෙච්චාම පේනවා රූප නැති තැනයි සැපේ තියෙන්නේ. විවේකජම් පීචිසුඛං. ඉතින් නිසා වෙනවා රූප කියන එක ඇහි ඇනින උල් වාගේ જાති. ඒකෙන් කරන්නේ මාව කනින එකයි මාව කාලා දාන එකයි ඒක නිසා ආංකෝ රූපේටි ඒතරයි කජ්ජාමි මේ රූපයෙන් මම දැන් වර්තමානයේ පීඩා විඳින්මින් ඉන්නවා දකින්න දකින්න දේවල් වලින් මම හිත බාහිරට යනවා ඒ රූප පිළිබඳ සැලසුම් හදනවා තරංග අහනවා අන්තිමට Tamanට සතිය නැති වෙන වර්තමානයේ අමතක නිසා මම වර්තමානයේ රූපයෙන් කනිනු ලබන්නේ වෙමි කාදමන ලබන්නේ වෙමි අතීතම් පහන් අද්ධානං ඒවමේව රූපේන කංචේ මම යම්තාක් පෙරවිසු කඳ පිළිවෙතක් දන්නවනම් ඒ කාලේ පුරාවට කෙරුවේ මේ පටවියාපෝ තේජෝ වායෝ වලින් පිළිච්ච එක තමයි. මාව පෙළපු එක. කාදනය කරපු එක. ගැටිච්ච එක. දුක් දීපු එක. කුපිත කරපු එක තමයි. අතීත දැනගත්තා නම් ඉච්චර තමයි අතීතේ දැනගන්න තියෙන්නේ. සීයතාපි ඒතරේ පච්චුප්පන්න රූපේන කච්චාමි. යම් හේතුවකින් යම් විදිහකට මේ වර්තමානයේ අපිට ඉන්නකොට මේ කය නඩත්තු කරන්න තියෙන දුක උෂ්ණ සීතල පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන්. බඩගිනි පිපාසා පොඩ්ඩක් ආපු ගමන්. මధుරයක් මැස්සෙක් දලවියේ ගෑවිච්ච ගමන්. හෙම්බිසාවක් උණක් හැදිච්ච ගමන්. දතේකකම බඩේකක් හැදිච්ච ගමන්. අනේ අම්මේ මොනම තපදෙමුණක් ඇති වැඩක් නැහැ කියලා වර්තමානයේ යම්මාකාරයකට දෙතිස් සදවලට ලක් වෙච්ච පුද්ගලයෙක් රාජදඬුවම රාජසභාවක ඉන්නා වාගේ මේ කය නඩත්තු කරන තියෙන මේ දුක මේකමයි අතීතයට හෙව්වත් උච්චරමයි පේන තියෙන්නේ ආංචකෝ අනාගත රූපං අභිනන්දේයෝ. ඉතින් මම හිතනවා නම් මම මතු ආත්මෙන්නේ මේට වැඩිය සුකුම රූප සහිත දෙවි කෙනෙක් වේවා. එහෙම නැත්නම් මට මහා පුරුෂ බල ශක්තිය සහිත හතරියම් පුරුෂයෙක් වෙන්න ලැබේවා. නැත්නම් ස්ත්‍රියාවක් වෙන්න ලැබේවා. මේ වගේ අසන්දි මිත්‍රා වගේ, කේමා වගේ, උප්පලවන්නා වගේ අනාගතේ මම යම් රූපයක් ප්‍රාර්ථනා කරනවා නම් මේ මේක තකතුරුකම දන්නේ නැතුව අනාගතේ ප්‍රාර්ථනා කරනවා නම් අනාගතම් පහන් අද්දානං ඒව මේව රූපේන කච්චෙය්‍යා මේ දැන් වාගෙම ඒ ලැබෙන රූපෙටත් මේ විදිහටම ගැටුම් කුපිත වෙන ගති, ඉද්දෙන ගති, වේදනා ගති ටිකක් හම් වෙයි. ඔය අපිට ඔය විලද ප්‍රචාරවල පෙන්නන ලස්සන සුකුමාර නගරසෝබිනියන් පුරංගනාවන් අපිට පේන්නේ සියලු දෙයින් ආඩ් වෙලා බොහෝම සුකොබුව ගත කරනවා කියන්නේ. නිසා අපිට නිෂ්පාදනය නැතුණත් නිෂ්පාදනය තියෙන නෝන මහත්තයවත් හම්බ වෙයි කියලා තමයි සුපර් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්න. බලනකොට නෝන මහත්තයා රූපේ විතරයි ඇතුලේ තියෙන කුඩු ටිකක් විතරයි හම්බ වෙන්නේ. හැමදාම ඒ නෝනා වෙනකොට වෙන නෝනා කෙනෙක් දාලා ඒකම තමයි පෙන්වන්නේ. අපි හැමදාම යනවා ඒ ඒ පෙන් රූපේ පෙන්වන නෝන පෙනී හම්බ වෙයි කියලා. එක දවසක් අර චිත්‍රපටයක් බලනකොට මිනිස්සෙක් අහනවා මොකද මාසිනෝ හැමදාම මේ චිත්‍රපටි බලන්න යන්නේ කියලා. නෑ මචං මේ කෝච්චේ ඉන්න පොඩ්ඩකට කලින් ඒ ළමයා එහා පැත්තේ ඇඳ ගාවින්දට ඇඳුම් ගලව ගලව ඉනවා මේ කර්මට ඔය කෝච් එක කෝච්චිය හරියට මේ වෙලාවට එනවා මම බලන්නේ අද කෝච්චි ප්‍රමාණයයිද කියලා බලන්න යන්නේ කියලා. ඒකට ඇඳුම් ගලවලා ඉන්න ස්වරූපේ දක් ගන්න පුළුවන් අපි කියලා. නමුත් මේ චිත්‍රපටයේ හරියට ඒ ඇඳුම් ගලවලා කෝච්චිය එන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් හැමදාම චිත්‍රපටි බලන්න යනවා කෝච්චි ප්‍රමාණ වෙන දවසක් බලලා ඉතුරු ටික බලා ගන්න. මේ වගේ අනාගත රූප පිළිබඳව සැලසුමක් ඇති කරගත්තා නම් මේ අපි සැලසුම් හරි ගිහිල්ලා අපිට මේිට වැඩි දෙයක් හම් වෙයි කියලා හිතනවා නම් මේ පඩ ව්‍යාපෝතීජ වායු හතරේ ධර්මතාවය ස්වභාවය භාව ලක්ෂණය පෞද්ගලික ලක්ෂණය කියන එක නොදන්නා කමයි. કોઈ තූත්තු කුඩිය ලෝකේ උතුරු කර දෙවෙන්න ගියා දකුණු කර දෙවෙන්න ගියා හතරමා බාතුම තමයි. නමුත් නොයනා තාක්කල් අපේ හිතනවා ඒකට ගියොත් මොකක් හරි මේකේ වෙනසක් මේක ටෙම්පරාචර් දාලා වෙනතදී රසක් හම් වෙයි කියලා මොකක්වත් නැහැ. ඔකේ උස්සම තැනට ගියත් පහතම තැනට ගියත් මේ ගිනින තකතිරුකමයි යන්නේ ඒක ඒක අපිට පෙන්වන්නේ ලෝක ওই කාලෙටම තමයි. ඒ වගේම යම් වෙලාවක rahat වෙලා හරි ඒ වගේ තකතිරුකම නැති කරා නම් ඒ මනුස්සයා මෙතන හිටියත් කොතන හිටියත් ඉන්නේ ආර්ය ආර්ය වාසයක ආර්ය ආසනයක එමස කොහෙත් සැපේ ඉන්නේ. දැන් මාරු කරන්න ඕනේ. ඒ නිසා අනාගත රූපයක් මම ප්‍රාර්ථනා කරනවා නම් මේ සීයතාපි ඒතරයි පච්චුප්පන්න රූපේන කජ්ජාමි. යම් ආකාරයකට මේ වර්තමාන රූපේ මට වද දෙනවා නම් අනාගතේ මට හම්බ වෙන රූපෙත් ඔච්චරමයි කියලා ඒ මනසට මේ සීක පුද්ගලයාට ඒ කියන්නේ ආර්ය ශාවකයාට සුත්තව ආර්ය ශාවකයාට වැටෙන්න පටන් ගන්නවා. ඒව මේව කෝරු ඒව මේව රූපේන කජ්ජියං සේයතාපි ඒතරයි පච්චුප්පන්න රූපේන කජ්ජාමි. මම මේ දැන් විඳිනවා වාගේම තමයි මතු ප්‍රාර්ථනා කරන සෑම ආත්මයකම සෑම චිත්තක්ෂණයකම මට රූප කොටාසයක් ලැබෙනවා රූප කොටාසෙන් දෙන ධාරියක් දෙන්නේ ඉද්දෙන ගති කුප්පන ගති ගැටෙන ගති හැප්පෙන ගති සහ දුක් ගති පමණයි. සෝ ඉති පරිසංචික්ඛ පටිසංච ඉති පටිසංචික්ඛති. එයා ඒක නිසා මේ විදිහට ඉතිපටි සංඛාය මේ විදිහට අනාගතය තුනන් තිබුණේ වදේම තමයි. හරියට දැන් තියෙන රූපේ වදේ වගේමයි අනාගතයට එන්නේත් මේ වදේමයි කියලා මේ කල්පනා කළා අතීතම් පාන රූපං අනපක්කතෝ හෝති. අනාගතම් පාන රූපේන අනපෙක්කතං හෝති. මතු රූපයක් පිළිබඳ අපේක්ෂා කරන්නේ දන්නවා මගේ කරපු පව් හැටියට මට කර්ම හැටියට මට කොහොමදත් ලැබෙනවා ඒක වැඩිපුර හිතන්න යෑමෙන් වෙන්නේ මානසික ආතතියක් පමණයි එන දෙයක් වෙච්චාවයි රූප සම්බන්ධයි. එතකොට අතීතම් පහරෝප අනපෙක්කෝ හොති නැහැ. මේ අපේක්ෂා කරලා ගන්න දෙයක් නැහැ. අපි සාමාන්‍ය කියන දානයක් දුන්නාට පස්සේ ඒ දානයේ කුසල් අනුව ඒකට ආනිසංස ලැබෙනවක ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කිරීමෙන් වෙන්නේ ඒ දේවල් වලට ආසාව ඇතින ඒ ප්‍රාර්ථනා නිසා දෙන්නේ ගණ්ඩයි කියන තුච්චකමට වැටෙනවා. ඊට මෙට වැඩි හොඳ ප්‍රාර්ථනා නැතුව නම් දෙන එක. දකුණෙන් දෙන දේ වමට නොමතට නොදැනෙන්න දන් දෙන එක ඊට වැඩිය හොඳයි. කරනවා නම් ප්‍රාර්ථනා කරන්න මේ ඒකට කියන්නේ අකිංචනං කියලා යමක් නොවන දෙයක් ඉල්ලන්නේ. අකිංචන කියන්නේ නිවනට කියන නම. මට නිවන් ලැබෙනවා නම් හොඳයි. මොකද ඒකේ රූප නැහැ. ඉල්ලලා ඒකත් හැබැයි ඉල්ලුවට හම් වෙන්නේ නැහැ. ඉල්ලනවා නම් ඒක ඉල්ලන්නේ. මේ වගේ තමයි අනාගත රූපයක් අපි ප්‍රාර්ථනා කරන අනේ මට ලෙඩ දුකින් වල තොර. මෙහෙම රූපයක් ලැබේ. එහෙම නැත්නම් ලබන ආත්මෙ මට මෙහෙම වෙයි කියලා. ඒ සෑම දෙයකම වෙන්නේ වර්තමාන රූපය අඳුරන්නේ නැතුව ඒ දේ අඳුරන්නේ නැතුව යන ගමනක්. ඒ නිසා අනාගත රූප පිළිබඳවත් මේ විදිහට කල්පනා කරන ආර්ය ශ්‍රාවකයා අපේක්ෂාවක් ඇති කරන්නේ වෙන්න තියෙන දේ වෙයි. අපි කරන මොනම ප්‍රයත්නයකින් කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද ඒක ඇති වුණත් මම මාගේ හැඟීමෙන් ඇති කරන නිසා ආයක සැප පිණිස පිටින්නේ. තණ්හාමාන දිටුලින් බරිතව සාධන සැලසුම් වලින් ලැබෙන ජය තණ්හාමාන දිටුම තමයි. ගැලවුමක් නැහැ. ඒ නිසා පුළුවන් නම් වර්තමානයේ රූප දැකලා ඒකේ නියම් ආකාරයට විරංජන වෙන්න ආසේ අනාගත රූපය පිළිබඳ අපේක්ෂාව අතාරිනවා. අනාගත රූපං නාබිනන්දති. අතීත රූපං අපේක්ෂාව අතීත පිළිබඳ අපේක්ෂාවක් නැති වෙනවා අනාගත පිළිබඳ අභිනන්දනයක් නැති වෙනවා පච්චුප්පන්නස රූපේස රූපස්ස නිබ්බින්දති නිබ්බින්දාය විදා විරාජාය විරාගාය විරා නිරෝධාය පටිපන්නෝ හෝති වර්තමාන රූපෙත් අතීත අනාගතේ ව්‍යාපෘත වෙලා වර්තමානේ පන්න ගන්න නැතුව අනේ මට මේ වර්තමාන රූපයේ නිබ්බිදා විරාගයේ පහළ වේවා කියලා කටයුතු කරනවා. එතකොට වර්තමාන රූපේ අතීත අනාගත පච්චුප්පන්න ඕලාරික සුඛම අජත්ත බහිද්දා দূරේ සම්තිකේ හීන ප්‍රනීත කියන මේ සෑම පැත්තක්ම හොඳට බලලා මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා අතහරින ගතියට තමයි සීක පුද්ගලය කියලා කියන්නේ. ඉතින් මේ රූප සම්බන්ධව තියෙන මේ වර්තමාන බැලීමෙන් අනාගත අතීත දෙක බලලා ඒ වගේ අතීතය ගැන කන ගන්නවා අපේ මම මේව නොකර හිටියනම් මට මේ සැප ලැබෙයි මෙහෙම වෙයි කියලා අතීතය ගැන පශ්චාත්තාප වෙන එකත් අනවශ්‍ය දුකක් අනවශ්‍ය තීරමක් ඇති කරලා අපේක්ෂාව අතාරින්නේ අනාගතය පිළිබඳවත් මම මේ කරන වැඩේ නිසානේ සැපක් වෙයි කියලා හිතනවනම් ඒකත් කවදාකවත් වෙන දෙයක් නෙවෙයි වෙන්න තියෙන දේ වෙයි මේ කල්පනා කරන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිටි නං නොකර ඉන්න එක හොඳයි ඒ වෙනුවට වර්තමාන රූපයට හිත යොදලා ඒකේ 11 ආකාරය දකින්නවනම් වර්තමාන රූපය පිළිබඳවත් ඒ විරාගය පහළ වෙයි. මේ ක්‍රමයටම වේදනා පිළිබඳව, ඒ කියන්නේ මේ ධ්‍යාන භාවනා පිළිබඳව, ධිටදම සුඛ විහරණය පිළිබඳව වක් කරන්න ඕනේ. කරලා ආලය අතාරින්න ඕනේ. නොකර ආලය අතාරනවා කියලා කියන්නේ බුබ්බඩයගේ වැඩක්. නොකර ආලය අතාරින්න දෙයක් නෑ කරන්න ඕනේ. හැම හැම තැපම ලබන්න ඕනේ. හැම ධ්‍යානෙම ලබන්න ඕන. හැම ඥානෙම ලබන්න ඕන. ඒකල උදේම තුක් කියලා එළියට දාන කුණු කළ පිටක් වගේ. ඒ සේරම පැත්තකට දැම්මට ඒ ධ්‍යාන වලටවත් ඥාන වලටත් නිග්‍රහයක් වෙන්නේ නැහැ වෙනවනම් බුදුහාමුදුරුවෝ මෙහෙම කියන්නේ නැහැ. ඒවත් දුකමයි. ධ්‍යාන සැපය දුකමයි. ඒක නිසා සීක පුද්ගලයා පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සෑම දෙයකම ගිහිලා අන්තිමට ආහන දකින ගන්ධ රස පහස බලන සෑම දෙයක් කිරීමයි. මේ පැමිණෙන දෙයට මධ්‍යස්ථ ප්‍රතිපදාවෙන් දරනවා මිස සැලසුම් කිරීමකට ඉදිරියට යන්නෙත් නැහැ. සැලසුම් වැරදුනායි කියලා කනගාටු වෙන්නෙත් නැහැ. මම මේ දක්ෂතාවය නිසා අනාගතේ මට මෙහෙම වෙයි කියලා හිතන්නෙත් නැහැ. ඒ නිසා ඒ මනසට වර්තමානෙම ආතතිය නැහැ හිතේ. ආතතිය කවුරු දෙන්න හැදුවත් ගන්න හිතින්න වැඩක් නැහැ. ඉදි කට්ටක් කෙනෙක් අතට හිටවලා කොච්චර අබෑට වැක්කිරුවත් කොච්චර වැලි වැක්කිරුවක්වත් ඒක මුතුනට හිතින්නේ නැහැ. ඉදි කට්ට පැත්ත වැටුනොත් නම් හිටිනවා. ඒ නිසා සත්‍යමත් හිත හිතට Taman දැම්මත් කවුරු දැම්මත් කෙලෙස් හිටින්නේ නැහැ. තණ්හා මාන දිටි හිටින්නේ නැහැ. ගිරිසිකරේක මුදුනට දෙකක් නැහැ. අංශුවක්වත් යන දෙන හුලඟෙන් පියනවා. අවුවෙන් පුපුරවනවා. වැස්සෙන් හොදාරිනවා. ගිරිසිකරේ තන්නේ සිකරේ. ඒ වගේ සතිමත් වෙච්ච හිත අතීතේ ව්‍යාවෘත වීමෙන් හෝ අනාගතයේ සැලකීමෙන් හෝ වෙන දේවල් වලින් බාහිර කරගෙන වර්තමානයේ හිත පවත්වාගෙන ඒක විරංජනේ විමුක්තිය විරාගය ඇති කරගත්තොත් එහෙමනම් හිතන්න පුළුවන් මේම විමුක්ත වෙච්ච විරාග වෙච්ච නිරෝධ වෙච්ච හිතෙන් කවදාකවත් සැලසුමක් හිතට එන්නේ නැහැ ආවොත් ඒක සංස්කාර කියන්නේ ඕකට තමයි කවදාකවත් මේ වර්තමාන මොහොතේ අඩුවක් තේරෙන්නේ නැහැ. ඒක ලුණු ටිකක් දාන, උම්මලකට ටිකක් දාන, මේක රසමස උලක් දාන්න ඕන කියලා. එimhe හිතනවන්නම් ඒක තමයි දුක කියන්නේ. වර්තමාන මොහොත පිළිලා තියෙන්නේ. සම්පත්‍ති කරයි. මොනවාකවත් අඩුවක් නැහැ. එimhe හිතෙන්නේ සීක භාවයේ කෙලවර වෙගෙන යනකොට තමයි. මාර්ග ඥානෙද හොඳට තේරෙනවා. ඵල ඥානවල තේරෙනවා. නමුත් අනික හැම වෙලාවෙදීම හැම මිනිස්සාම ඉන්නේ තව මොකද්දෝ දෙයක් අඩුව. ඒකයි මේ විද්‍යා ඥානය කියලා කියන්නේ. විද්‍යා ඥානය ඇතුලේ මොකද්ද? පරිේශන තෘෂ්ණාව නිසා. පරිේශන තෘෂ්ණාව ආවේ මොකක් නිසාද? මේ දැන් තියෙන එක මදි තෘෂ්ණාව නිසා. ඒ නිසා අද තියෙන ලෝකේ තියෙන ඥාන සේරම විද්‍යාව නෙවෙයි අවිද්‍යාව. තකතිරුකම්. කද්දාක හොඳකට නම් හිතින්නේ. ඒවා ලබා ගන්න එපයි කියන එකක් අදහස් කරන සියල්ලම ලබන්න ඕනේ අරගෙන හිතන්න මේවා අඩුපාඩු සහිතයි මේ භාජන හිල් සහිතයි අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා ඥානත් ලබාගෙන සමදේම ලබාන ඒ වගේ විමුක්තිය ගත කරනවනම් ඒ පුද්ගලට කිසිම ඥානකින් වර්තමාන මොහොතේ බලපෑමක් ඇති වෙන්නේ. ඇති වෙනවනම් ඒක ඥානයක් නෙමෙයි. ඒ පුද්ගලයා උත්සාහ කරන හැම වෙලාවෙම ඉස්කෙලින් කරපු ඉදිකටක් වගේ කොච්චර අබවැක් කරුවත් මොනවාක්වත් හිතින්නේ දිගට පවත්වනවා නම් රූපේ පිළිබඳව ලැබිලා තියෙන රූපේ තමයි ලැබෙන්න ඕන එක උන් එහා කරන දෙයක් නෑ මේක ලෙඩ නම් ඕක තමයි தත්ත්වය එක චිත්තක්ෂණයට හරි අපි හිතනවා නම් මම නිරෝගී කියලා බුදුරජාණන් කියනවා පිස්සු ඇර වෙන මොකද්ද මිනිහට කියන්න තියෙන්නේ කියලා. මේ මනසට උම්මත්තකයි. එහෙමයි එහෙම හිතක්. කපන චිත්තක්ෂණයක්වත් මේ ලෝකේ රූපණ ගතියෙන්තර රූප නැහැ. කුප්පණ ගතියෙන්තර රූප නැහැ. ඝටන ගතියෙන්තර රූප නැහැ. තවන ගතියෙන්තර රූප නැහැ. මොකද රූපේ ස්වභාවයම රූපණ කම්පන ගති. ඒක වේදනා කියන එක විඳවනවයි කියලා වචනක් තියෙන ඔච්චරම තමයි. සපාවත් විඳවනවා දුකට පෙරලෙනවා. දුක ආවත් ඒ කොහොමදත් විඳවනවා. සැප දුක ගෙවලා සැපට යනකොට අපි නෑ හිතන. ඒ වගේම සංඥා සංස්කාර විඥාන මේ සෑම දෙයකම තියෙන්නේ මේ වර්තමානයේ දරා ගන්න බැරි දුකමයි. ඒ නිසා අනාගතේ හෝ අතීතය ගැන පශ්චාත්තාපේලා ගන්න එක පෘථග්ජනයා දුක බහුල කරගන්න ක්‍රම. දුක වඩා වවා ගන්න ක්‍රම. ඒක නිසා මේ මේක තේරුම් අරගෙන නෙවෙයි එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරන මේක බුදුහාමුදුරුව අපට දෙන අභ්‍යාස පත්‍රයක් එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍රයක් අභියෝගයක් අපි මේ කරලා බලමු කියලා ටික මොහොතකට හරි රූපයෙන් වේදනාවේ සංඥාවේ සංස්කාරේ විඥානේ තොර වෙන තැනට යන එක තමයි මේ අපි කාය සංස්කාර සමතේටපත් කරනවා චිත්ත සංස්කාර සමතේටපත් කරනවා වචී සංස්කාර සමතේටපත් කරනවා කියලා කියන්නේ මේක භාවනාවේදී එච්චර අමාරු දෙයක් නෙවෙයි ඒක මම හොඳටම දන්නවා මහන්සි වෙනාට අමන්න. නමුත් මේ වෙන්නේ මේකයි කියලා අවබෝධ කරන්න බෑ. අවබෝධ වෙනවා වෙනුවට මේ තණ්හා මාන දිට්ඨිය මනින්න හදනවා. මේ වෙන්නේ නැති මේක වෙන්නේ නැති අරක වෙන්නේ නැති ඒක නම් හොඳයි මේක නම් වැරදි කියලා අර පෑදිතියට බොරදිය දමා ගැනීමක් තමයි මේ පෘ탁ජන මනසිතී. පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඕකට තමයි. එහෙම නැත්නම් අනාකූලව ගන්න ප්‍රවාහය ආකූල කරනවා. මේක හොඳින් කරන්න හදනවා. අර දසරත රජුගේ බෙරේට මැණික් කොබ්බන්න ගියා වගේ හොඳට තිබුණ බෙරේ. හොඳට වැඩ කරන නිසා මැණික් කොබ්බන්න ගියාම අන්තිමට තට්ටු කරන බුබ්බු ගන්න පටන් ගත්තා කියලා. ඒ වගේ තමයි මේ වර්තමාන මොහොතේ නිවන වාගේ. මේ සියල්ලම සම්පූර්ණයි මට බුද්ධෝත්පාද කාය ලැබිලා හම්බෙලා තියෙනවා මට manussාත්ම භාවය ලැබිලා තියෙනවා මට ඇහ කන දිවනාසේ පිහිట్లా තියෙනවා මට මන ඇහෙනවා කල්යාණ මිත්‍රෝ ඉන්නවා පැවිද්දක් ඕන නම් තියෙනවා ඉතින් මීට වැඩි මොනවද ඉල්ලන්නේ මේ සේරමත් ලැබිලා තියෙන තව මොනවාරි අඩුයි කියලා කියනවනම් ඉතින් ඒක තමයි බුදුහාම කියන සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ කියනවා මට කිසිම දෙයක් අලුතෙන් ලැබුණෙත් නැහැ. මම ළඟ කිසිම දෙයක් තිබුණ දෙයක් නැති උනේත් නැහැ. අන්න ඒ බව මම දන්නවා. නමුත් මම විනීත මුත්තයි. මොකද අතීත සැලසුම් නැහැ. අතීත අපේක්ෂා නැහැ. අනාගත සැලසුම් නැහැ. ඒ නිසා වර්තමාන ජීවත් වෙනවා. ඉතින් මේ වාගේ මුළු ලෝකෙම තොරතුරු සාක්ෂියෙන් තහවුවෙලා කාගේදෝ එජෙන්ඩා එකක් හැටියට කාගේදෝ කූට උපක්‍රමයක් හැටියට අපි උපමාන හදාන මේ පෝසතා මේ දුප්පතා මේ උගතා මේ සපවතා කියලා ලෝකෙ දෙන ලනුව කාලා වර්තමානයේ අපිට හම්බෙච්ච මේ චිත්තක්ෂණය වත්ත බත්තර දීලා ඇසර දත නිවනවා වාගේ මේ කරන වැඩ දිහා බලනකොට බුදුහාමුදුරුවෝ පු탁 යන පැත්තට වැඩියෙන් බණ කියනවා කියන එක සාධාරණයි මොකද හරි විචිත්‍රයි ඒ වැඩ පිළිවෙල විචිත්‍ර කොච්චර කිව්වත් ඒකම දේ අනන එක. හැබැයි ඒක මේ කාගවත් දෝෂේ නෙවෙයි බුදුහාමුදුරුවෝ ආවේ ඔතන ඉඳලා තමයි. කොයි කෙනත් ඔතන ඉඳලා තමයි ආයෙත් හැරලා බැලුවට පස්සේ අපි පොඩි කාලේ ගොම පොලවක වරිලා චූ කරලා අසුචි කරලා ඒක අතගගා හිටියා කියලා දැන් දැකට කනගාටු වෙන දැන් නෑ පොඩි උන්ගේ හැටි එහෙම තමයි. ඒකේ පොඩි එකයි හුරතලයක් ඒක නිකන් මේ සන්ටි බෝට් ඇවිල්ලා නඩු දාන්න කාරණාවක් ඇතන් නෑ. මේ බබා මේ විස බීජ ගා ගන්නවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය විරුද්ධයි කියලා කතාවක් නෑ පොඩි කාලේ තියෙන. ලොකු උනට පස්සේ ඒක කරනවා නම් ඒකත් හරිම සෞතු. ඒක නොකර ඉන්නත් ඕන. ඉතින් මේ ක්‍රමයේදී මට නිතරම මේ බලන්නේ දකින්නේ මේ ਸਰුවත්තරන්සේ මේ තරම්ම අන්ධබාල වෙලා තමන්ගෙන් ඉවතර දුවන මේ ජනතාව කෙරෙහි රහතන් වහන්සේලාට වැඩි වෙලා අරගෙන ඒ ඇත්තෝ ගැන කියනවා. නැවත නැවතත් කියනවා මෙන්න මේකයි වෙන්නේ කියලා. ඉතින් රහතන් වහන්සේලා මේකෙන් වැඩ ගන්නව ගන්නව නෙවෙයි උත්තමයෝ සංවේග පහල කරගන්නවා. සීක පුද්ගලයෝ සංවේග පහල කරගන්නවා. අර බොහෝ දෙනාට තේරෙන සරල භාෂාවෙන් කියන නිසා අපි වාගේ බණකට භාවනාවට හිත යොදපු කෙනෙකුට ඒකෙන් විශාල මේ බුදු බණක සජීවී පැත්ත. ඒ වගේම අපි මේ සිල් රකින්න එකේ සමාධිගතව වෙන්න හදන එකේ විපස්සනා කරන එකේ අනන්‍යගත වීම එකේ తాවකාලිකව කමන්නේ ගේන්ද්‍රයෙන් අත්‍යච්ච එක අස්විච්ච එක මොන්න තරම් හැබැයි වෙනසක්ද විප්ලවීය දෙයක්ද කියලා ඒ පුද්ගලයන්ට තම තමන් අතහර ප්‍රමාණයට සතුට පහළ වෙනවා. ඉතින් නිසා මේ මූලපරියාය සූත්‍ර වගේ සූත්‍ර ඉදා ඉඳලම සැකයට භාජන වෙච්ච සූත්‍ර. එනිසා සූත්‍රය හමාර වෙච්චාම ඒ අහපු කට්ටිය සතුටු වෙලා නැහැ. හැම සූත්‍රයක්ම ඉවරනකොට ඒවා බාහිතෝ මේ මේ අහගෙන හිටපු කට්ටිය ඒකට අභිනන්දනය කෙරුවා කියලා තමයි පිටිට මේ සූත්‍රය හමාර වෙලා තිනවා නාබිනන්දති කියලා. අහගෙන කට්ටියට මේක තේරෙලා නැහැ මොකද්ද මේ කියන්නේ කියලා නිසා අභිරමණය කරලා නැහැ. අටුවාචාර්ය වංශලා සඳහන් කරනවා 500ක් බ්‍රාහ්මණ පිරිසට මේ කිවිතින් බ්‍රාහ්මණ නැත්තන බුදුහාමරගේ බණ තේරෙන්නේ නැති නිසා මේ අභිනන්දනය කළා නැහැ කියලා. බ්‍රාහ්මණ නෙවෙයි ලෝකයාට මේක තේරෙන්නේ නැහැ. මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් අනිත් පැත්තට දුවන්නේ. කාම ලෝකේ රූප ශබ්ද ගන්ධ රස දිහාවට ඇහැකර දිවනාශි පිනවන. නමුත් අපි අවුරුදු 2600ක් ගිහිල්ලත් අද අපි රක්වා මේක ඇවිල්ලා තියෙන එක හිතන්න ඕනේ බුදුහාමරගේ බුදු ගුණයක් අදිෂ්ඨානය තමයි අපිත් යම් පිපෙන වෙලාවක් මේ. පොඩ්ඩක් හරි මේවට හිතේ ඉදිලා තියෙන නිසා අපි හිතා ගන්න ඕනේ ඒකම ශාසනය කියලා හිතාගෙන ඒකමයි අදහිය යුත්තේ මේ මම මගේ ළඟ ඇති වෙච්ච ಗುಣ ටික මේකමයි බුදු ගුණය කියලා කරගෙන යන්න පටන් අරගත්තොත් බලන්න නිතරම ජයත් තියෙන කිසි කෙනෙක් අපිට විරුද්ධ ප්‍රකාශ කරන්න එන්නේ එන්න බෑ අපි මේ ඉදිරිපත් කරන ගමේ අපිට නිතරම ජයත් ඔය සැප හොයන්නේ කිව්ව දුක හොයන්නේ කිව්ව තමයි තරගෙ තියෙන්නේ උරුට්ටුව තියෙන්නේ ජයත් තියෙන්නේ එල්ල වෙන්න තියෙන්නේ ගැටුමක් දෙන්නේ මේක මොකුත් නැහැ ඒක තියෙන්නේ හිස් පාර මේ මේ මේ මේ මැද මාවතේ අහලතෙක් මානක කවුරක්වත් නැහැ. පලාතක පේන්න කවුරක්වත් නැහැ. පොඩ්ඩක් කොනට ගිය ගමන් රණ්ඩු ගොරෝසු මේ මේ අන්ත දෙකේ. ඒක නිසා ගණිත අන්ත දෙකේ තියලා පොඩ්ඩක් හැප්පිලා බලන්න. මොකද නැත්තම් හරියට ෂුවර් නැහැ. හීනෙක තියෙන්නේ දන්නේ නැහනේ. ඒ නිසා හැප්පෙන්න ටික හැප්පිලා බලන්න බලන්න මැද මාවතේ ඉන්න කිසි අහල හත් ගව්ව කවුරක්වත් නැහැ. මොකද ඒ කට්ටිය හරි වැඩ මේ අන්ත දෙකේ. හරි ව්‍යවෘත වෙලා දැන් කාලේ වචනෙන් කියනවා නම් මූලධර්මවාදී වෙලා. ෆන්ඩමෙන්ටලිස්ම් මේ බුද්ධහම රකින්න ඕනේ සිංහලකම රකින්න ඕනේ මේ ස්ථාන රකින්න ඕනේ හරියට යෙදිලා වැඩේ. එතනතර මේ මේ කියන මූල ධර්ම පරියායට ගිහිල්ලා බලනකොට මේ රූපේ රූපේ වශයෙන් වේදනා වේදනා වශයෙන් දකින්න පාරේ කිසි කෙනෙකුට විවේක නැයිව කරන්නේ. නිසා යෝගාවචරය ගමන විෂම ලෝකේ සමහිත පැවැත්තිලා. ඒක දන්නවනම් හැම චිත්තක්ෂණයකම විස්රාම වෙන්න පුළුවන්. නම් චිත්තක්ෂණය බුදුහාමුදුරු කියපු දේ සහතික වෙනවා. සහතික වෙන්න වෙන්න වෙන්න කාමයේ යජමංච කාමයට නතු වෙලා ගිජු වෙලා ඇබ්බැහි වෙන්න වගේ ධර්මයේ තියෙන මේ මධ්‍යම රසයට ඇබ්බැහියක් එනවා ඒක උනත් කියනවා ආශා කරන්න යන්න එපා හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඒක වළක්වන්න බැරි දෙයක් බාටපත් වෙනවා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මෙච්චර කාලයකට පස්සේ කරන අපිට මේ හම්බෙච්ච తত্ত্বය අපේ පිපීම නිසයි මේ බණ අපිට තේරෙන්නේ වැටහෙන්නේ මේ ප්‍රමාණයට හෝ අපේ වැරදි ටික නිසාමයි මත්තටත් එච්චරමයි. ඒ නිසා මේ ධර්ම කොටසත් ගන්න මේ කරන යන භාවනාව තව තවත් ඍජු කරගෙන එකලාශය පරමාර්ථය කිට්ටු කරගෙන ඉදිරියට යන්න ඉදිරියට ගිහිල්ලා මේ නිතරම ලබා ගන්නට මේ තේක පුද්ගලයා පිළිබඳ සරුවචන්සේ පෙන්ලා දීලා තියෙන මේ වැඩපිළිවෙල රූප වේවා වේදනා වේවා සංඥා වේවා සංකාර වේවා විඥාන වේවා නේතමම නේමෝ නේතෝ හමස්මින් මේසෝ අත්තාච කියන විදිහට මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන ඒ ක්‍රමයට එන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට පෙර තමන් පින් කරලා තිබුණද දැන් මේ කරන භාවනා දිනුවද නැද්ද කියලා පිට කෙනකින් අහන්න ඕන කමන්නේ. ඒකෙම විමුක්තිය ලැබනවා. ඒ විමුක්තියත් සියලු දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අතර ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි ඇත්තටම හැමදාම පැයකට වැඩි වෙලා ගන්නවා කොහොම හරි අද පැයකටත් වැඩි අඩියෙන් බණ ඉවර කරා මොකද තමයි හිතුවේ නෑ අද බණ කියන්නේ වෙයි කියලා උඩ මොකද පිරිස නැති නිසායි පල්ලෙහා වැඩ නිසා අශ්ම හදන ඕන එකක් එච්චා මේ කියමු ඉතින් මේ හමාර කරන්න ඉස්සෙල්ලා මම ආරාධනා කරනවා මේ කියපු කරපු දේ පිළිබඳව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් නැත්නම් වෙන වෙලාවේ අවස්ථාවට ඒක සාකච්ඡා කළ යුතුමක් තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා මම අපි කවසාර බලන්නේ කියන්නේ නැති ඒක පරහැයි කියන්නම අනුදාන පල්ලේ එක්ක කමඨාන් සුද්ධ කිරීම සහ බණ යනවා. අද තියෙන කමඨාන් සුද්ධ කරන එකයි බණ. ඒකට හන්දාවේ 4 ඉඳලා දිගටම වැඩ යනවා. බල්ලා වැඩක් තින් කරදරයක් නැතුව ඉතිරිගෙන යනවා. මුල් දවස් දෙකේ තමයි මේ වතුර ප්‍රශ්න තිබුණේ. අනිත් එක මුල් දවස් තුනේම ආපු සෙනග උංගා බස් දෙකක සෙනග. හරි අමාරුයි කිව්වට නැත කරන්න බෑ කෑ ගන්න. අද ඉන්න කට්ටිය උඟ කඩුයි. ඉතින් මම කියන්න ගියෙත් නෑ අනික කටින මම ගිහිල්ලා කිව්වා මේ කණ්ඩ විතරක් දෙන්න මදි නිසද්ද පාගයක් දෙන්න කියලා. වලක් කරන්න බෑ මොකද මේ මිනිස්සු අර ඉන්න ආකල්පේ හැටියට මිනිස්සු මෙයා කරදරයක් වෙයි අපි කරන්නේ බණ අහන්න දෙන්න කියනවා භාවනා කරන්න දෙන්න කියනවා. එන පිරිස අඩුයි. ඉතින් අර ජනේලිය ඇස්සේ මෙහෙම කරලා බලාගෙන ඉන්න සක්මන් කරන හැටි. ඒ වගේ තමයි ලෝක දෙකක් ඒ සම්බන්ධතාවයක් තියෙන. ඉතින් ඒක අවුරුදු ගානක් යයි මම හිතනවා පත්තර වෙලා ඉන්නේ. දැන් එහෙමනම් ඉත වෙන කියන්න කරන්න දෙයක් නැත්නම් අපි පුරුදු පරිදි මේ පේන පේන නැත්නම් අත්තන් පින්පැමිණීමේ ඥාතින් සිපත් කර ගැනීම අපේ දවසේ දර්ශනා වාරය સમાપ્ત කරමු.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 සුපත්තිය